ඒ සදා බුද්ධ සම්පන්නයින්වත් අපි ධර්ම දේශනාවටයි සම්බන්ධ වෙන බලාපොරොත්තු වෙන්නේ. සිළුම් දෙනායි ධර්ම දේශනාව සඳහා දැන් අපේලා සාකච්ඡා නමෝ තස්සේ භගවතු වරහතෝ සම්මා සම්බුද්දස්සේ නමෝ තස්සේ භගවතු වරහතෝ සම්මා සම්බුද්දස්සේ නමෝ තස්සේ භගවතු වරහතු සම්මා සම්බුද්දස්සේ යේම මේව කෝ භික්ඛ වේති නිමාන භික්ඛුස්ස පුප්පකරණීයානි කතමානි තීනි අදිශීල සික්ඛා සමාදානං අදිචිත්ත සික්ඛා සමාදානං අතිපඤ්ඤා සික්ඛා සමාදානං තීති නමස්කාරය ශ්‍රද්ධා බුද්ධ සම්පන්න පින්වත්නි අපි මේ භාවනා කරනවා කඩේසක් ධර්ම දේශනාවකට සම්බන්ධ වෙන අවස්ථාවක් කෙසේ නමුත් අපි මේ පිළිසෙදී මේ ධර්ම දේශනාවේ තියෙන ආරම්භක ස්වරූපේ සලකලා මේ දේශනාව කාටත් ගැලපෙන විදිහට කාටත් ආරම්භයක් ලබා දෙන විදිහට ඉදිරිපත් කරගත්තොත් සභාවින්න කාටත් වගේ ගත කරන කාලයේ වටිනාකමක් තියෙන නිසා අපි සර්වජන් වහන්සේ ඉදිරිපත් කරපු ක්‍රමයටම අනුභව ශික්ෂා අනුභව කිරියා අනුභව ප්‍රතිපදා විදියට අපිට කාර්යයන් වෙන ධර්ම තැනක ඉඳලා පටන් ගන්නයි මගේ අදහස. ඉතින් මේ තෝරාගත්ත මේ භික්ඛු සූත්‍රය දැන් දැනගමත් විදිහලා භාවනාකට කැමති විචරට බුදුහාමුදුරු විශේෂනා කරපු සූත්‍රයක් නිසා සමහර විචක සාමයේ විචි නැති සාම භාවනාවේ විචි නැති විචට ඉතින් දිගිනවා මේක අපිට සරවැදී වෙයි මේ දේශනා කරලා තියෙන වික්ෂුන් වහන්සේලාටයි නැත්නම් පැවිදි වුණාට විචයක් තමයි මේක දේශනා කරලා තියෙන දැනගමත් ප්‍රතිපදාවට බහැරගත්ත දේශකටයි එන්න අන්තිමට තරම් නොවන අපිට තේරෙන්නේ නැහැ කියන මාතෘකාව ගොඩක් වෙලාවට ඒ වරන්ට නැත්නම් මේ වගේ වැඩිවට විශේෂ සම්බන්ධ විශේෂකට ඇටෙන්නේ තියෙනවා. මම මේ දවස්වල මට මතකයි ත්‍රිපිටකයේ පොතක් හදගෙන කියවන්න ගන්නකොට පටන් ගන්නකොට ඒව මේකෝ විස්තරේ කියනකොට මට එනවා මාසිකේ කියලා තියෙන කීප දුෂ්මාන. ඉතින් සමහර මේක යන දෙන්නේ මට මේක තේරෙන්නේ නැහැ. පිළිමන්විලේ ඉහි පදිනේ කාන්තේ ආපලයන් කිව්වා. සමහරවල් මේ දේශනා කරන ධර්මයේ විචුන් දේශනා කරන්නේ නැහැ ආයතයෙන් විස්තර කරන්න දෙපා. මේ කොඩම තමයි බුදුහාමුදුරුවෝ කියලා දෙන්නේ. සාම්ප්‍රදායික නැති වුණාට ආභරණ කරන්න නැති වුණාට ධර්මීය අධ්‍යය ගන්න පුළුවන්. මගේ ඉතේ ඔකට කාට තිබුණා මම ඒකෙදිත් ඒ ත්‍රිපිටකේ පොත් ජීවිම දිග කරගෙන ගියා. පාලි තේරෙන්නේ නැහැ මට. සිංහල භාෂාවත් අපේ දුර්වලයි. ඉතින් ටික ටික ටික ටික කරගෙන යනකොට මම පැවිදි වෙලා පස්සේ පැවිදි තුන්වෙනි අවුරුද්දේ විතර වගේ මහමුරු ගියා. ගියාට පස්සෙත් සූත්‍ර පරණන් වල ඒ ස්වාමීන් වහන්සේ මේ ඇයි මේ බුදුදහමහන්සේ විකු කියන දේ ආමන්ත්‍රණය කරන්න කියන එක අර්ථකථනය දුන්නා. විස්තරය දුන්නා. අර්ථ දෙකක් තියෙනවා. එකක් තමයි ඒ බුදුහාමුදුරු විදියට බණහන්ට ඇසෙන විස සිවණ කුයි. විච විචිනේ වාසක පාශක. ඒක ඉස්සරහම ඉන්න වැඩගත් පිටසට ආමන්ත්‍රණය කිරීම. පිටසටම ආමන්ත්‍රණය කරා වෙනවා. ඒක සභා සම්මතයි. අපි සභාව කතා කරනකොට සභාපතිතුමනි කරන කාරණේ මේ අදහස් කරන්නේ සභාව. හරි මේක කතා කරනවා නම් කතා කරන තුරුදී. ඉතින් අදහස් කරන්නේ මුල් සභාවම කතා ඉතින් අර සිවණ පිළිසකේ පළවෙනිම ඉස්ලාමීය විචත විචු කියලා අමතක කරපුවාම සිවණ පිළිසක මේක අමතකයක් සිදුනා මේ බුදුහාමුදුරගේ චාරිත්‍ර දෙක මේ භික්ඛු කියන වචනයේ අර්ථ අභිධර්ම පිටකේ විදිහට තෝරනවා විනය පිටකේ අභිධර්ම තෝරනවා අපි පාවිච්චි කරන සූත්‍ර පිටකේ තව විදිහට තෝරනවා සූත්‍ර පිටකයේ විදිහට බිහිකු කියන නම දෙන්නේ සංසාර බලන්නා වූ සංසාර වලින් ගැලවීමට කටයුතු කරනා වූ දුරම කෙනෙකුට විදිහට කියනවා. ඒ සම්පූර්ණ සභාවේ ඉන්න පිළිස මේ රටේ ඉන්නේ කාමභෝගී වෙන්න නෙවෙයි. ඉදරම් පිළිවෙලින් පිළිගන්න නෙවෙයි. ඒක අධියම දැකලා සංසාරයෙන් සංසාරේ ගොරකම කටුක බව දැකලා සංසාරයෙන් ගැලවෙන්න ඕනේ කියන ආගම හැටියෙන් අපොත් විස්තර කරපත් කියනවා. ඒ හැඟීම තියෙන තාක්කල් ඒක හරියට වික්ෂු වෙනවා. ඒ චාපේ බණක් හැටියේදී ඒ වික්ෂු කියන නමට ගැලපෙන මානසිකත්වයක් හදාගන්නවා. අපි සංසාරේ බය දාන්න නිසා ඒක ගැලවීම සඳහා සර්වඥාචාර ප්‍රතිපදාවක් දේශනා කරලා තියෙනවා. අපි බොහෝම කාලයකට ඉතින් කාය වචනේ මෙහෙලා සිටින්නේ අන්න ඒක සඳහන් ඒ වික්ඛු කියන නම අපි හිතේන ආරෝහ කරගන්නවා ඒක තරම් වෙන්නේ කියලා. මොකක්ද බෑ අමතරම විදිහට අපි ඒකට ජීවත් වෙනවා. එහෙම ජීවත් වුණාට පස්සේ අපි අපි මේ විතර ගන්න අපි සංසාර බලන නිසා නැත්නම් මම සංසාර බලන කෙනෙක් මේ වාක්‍යයේ මේ ආකාරයෙන් නිරවීමට මහාන ප්‍රතිපදාව වයන්වෝ කියලා පිළිගත්තා නම් දැන් බුදුදානංශී මේ කරන ආචරණය බොහෝ ඍජු සම්බන්ධතාවයක් තියෙනවා. ඒ වගේම කෝපිතවේ විකෝ තීමානි උපකරණ්‍යයි. මානේ මේ විදිහට සංසාරය බලනවා වූත් සංසාරයෙන් නැවීමට බලනවා කියනවා ඒ සංසාරයෙන් ගැලවීම සඳහා කළ යුතු පූර්වකෘති තුනක් තියෙනවා. උපකරණ උපලිච්ඡේදන වලදාන් කරනවා. මේ පූර්වකෘතිය දාන්න නැතුව ප්‍රාර්ථනා කරපමණින් සංසාරයෙන් නැතිවෙන්නේ. කොපමණ අපිට විචිලවක් තමයි. අනේ කිසිම දෙයක් මේ සංසාරේ හිතුවම මේක මේකට ආදාර දෙන්න තියෙනවා. ඒක ආදාර හේතු සම්පatti තියෙන්නේ. හැබැයි හේතු සම්පatti තිබුණාත් අර සංසාරේ ගැලවෙන්න ඕනේ කියන කුසල ඡන්දය නැතුව ওই දෙක එකලස් වෙන්නේ නැහැ. ඒ නිසා යාන්ත්‍රික කොට ඒක සාක්ෂාන්නේ මොකද මම සංසාරේ ගන්නවා මම සංසාරේ ජීවෙන්න ඕනේ කියන කුසල ඡන්දේ ගන්න ඕනේ ඊට පස්සේ කුසල ඡන්දය මතක ප්‍රාප්ත වීම නැත්නම් දුක්පත් වීමට කලින් පාරණය කියනවා දැන් මේ බුදුරජාණන් වහන්සේ අපේ හිත සකස් කරන්නේ අපිට වික්ෂු කියන ආරම්භණම දීලා ඒකට ගැළපෙන විදිහට ජීවත් වෙන කෙනාට බුදුහාමුදුරුවෝ සාමෝධ්‍ය සාක්ෂාණි වෙනවා වෙන ලබා ගන්නවා කලියු කාරණා ඒ කාරණා තුන දැනගැනීම එක ඒ කාරණාවල අනුසම්පූර්ණ කරන අවශ්‍යතාව ඒකත් බුදු කෙනෙක් ලෝකේ පහළ වෙන කාරණා මානව මනසට ඒ ශික්ෂාව කියන එක හික්මීම කියන එක එහෙම නැත්නම් ඉන්දිය සංවරයේ කියන එක මෙච්චර දුර පහළ වෙන්නේ නැහැ අපි මහරොස්තරන් වහන්සේ නම ගත්තොත් පාරමිතා පිළිච්ච එහෙම නැත්නම් විවරණ ලැබපු බුදු කෙනෙක් වුණාම හම්බ වෙන තාපස පැවිද්දා ඒ තාපස පැවිද්දේදී සමහර විටක සීල පිළිබඳ කුංචි අංගියතන වැඩි වරමන විලාරණයට වෙලා දඩගන්න ගැතියනෝ දෙයක්න්ට අපිට මේ හම්බ වෙන වගේ අපසින් දසසින් සාමයේ සීල සම්බදසේ ලැබෙන්නේ නැහැ එතන ලැබෙනවා ඒවකට වනගත වෙ ඉන්න අනිකුත් ශ්‍රමණයන් කරගෙන යන ඒ තාපස පරිද ඊට පස්සේ සමත වශයෙන් හම්බ වෙන්නේ බුදුහාමර පාරමිත ඉස්සර ප්‍රාපෝධ කාලේ තිබුණු භාවනා කරන මේ තුන් මෙහෙරි තියෙන ප්‍රඥා ශික්ෂාව ගැන හදාගන්නවත් නැහැ. ඉතින් ඒ නිසා බුදු කෙනෙක් පහළ වෙලා මේක සාක්ෂාත් කරගෙන තාමේ පාරට කියන කිනාට බයක් තෝරන්නේ නැතුව කර හැකි කාලයක හැකි සංඥාව ඇති කරලා මේ ශික්ෂා තුනක් පූර්වකෝටි තුනක් හඳුන්වා දෙන්නයි මේ ආරම්භක පාඩේ බුදුජානකසේ සඳහන් කරන්නේ. ඒව මේ කොවිතවේ බිකු තීමාන උපකරණියා කරේතු ආරණාත්මති මේ විදිහට අපේ හිත සකස් කරේ නැත්නම් අපේ හිතට සාධකමක් ඇති කරේ නැත්නම් මේ බුදුජානකසේ දෙන්න හදන කරුණ අපේ හිත උකහා ගන්න. ඒ නිසා අපි ඕනම කරනවා කියලා දෙන්නේ ඉස්සරලා. ඒකේ තමයි ඒක ධර්ම උකහා ගන්න සංවේදනය කරනවා එළඹිච්ච ගතිය, පළඹිච්ච ගතිය නැති වුණොත් ඒ බණ කියන කෙනාට අපත්‍ය සිද්ධ වෙනවා. මම කියන කරා වැරද්දක් සිද්ධ වෙනවා. ඒ ලෑස්ති වෙලා විතරයි මම කියන්නේ මොකද දෙයක්. ඒක ගන්නුද ගන්න මම කායි. නරක කරන ගන්න මම කායි. බාහිර ගන්න කැමති සාධක කෙනා ළඟට යන්න ඕන බාන. එන්න තමයි බීජයක් වැටෙන්න ඕනේ. පස්සේ ඕජාව තියෙන. චිත්‍රමනේ තියෙන සූර්යාව කරලා හඳුනා ගන්න. එන්න තමයි. උගල කුඩේ මට මේ වටිනා මේ විතර දී ඇබ්බිය ගලවට දාන ගොවියටයි නරක සිද්ධ වෙන්නේ. ඉතින් බුදුරජාණන් වහන්සේ ධර්මේශ්වර උනාට උනාශි තමන්ගේ මන්නේ ඉදිරියටපත් වෙන කෙනා බලන්න. ඉදිරියට නැතින දහසකුත් ප්‍රශ්න. ඒවල ප්‍රශ්න, බාහිර ප්‍රශ්න, තමන්ගේ ප්‍රශ්න, ඉතින් මුලින්ම ඔක්කොම විලාමේ හැටියට පුළුවන් තරම් තමා වඩලා ඒක ප්‍රමෝදයටපත් කරලා අවස්ථානුකූලව ඒ ප්‍රශ්නමයි ධර්ම දේශනා කරන්නේ ධර්ම කවුරුයි කියලා කියනවා. ඉතින් අහන දෙයක් බුදුන්ගේ පණ අරුව බුදුන්ගේ මුලින් නැත්නම් ශ්‍රීමුකේ නැත්නම් වෙන විදිහකට කල්පනා කරුවා මේ එක එක වැඩ කරන ගමන් විතරද කවද විචිතකින් ඒ බණහනවා ඒක ධර්ම අවබෝධයට යනවා. ඉතින් කියන්න නිබුතින් කියන්න ඕනේ. අහන්න සීගුතින් අහන්න ඕනේ. ඒකෝට තමයි අපි ධර්මයේ දෘෂ්ටියන්නේ. ඒ නිසා බුදුරජාණන් වහන්සේ ධර්මයක් දේශනා කරන්න ඉස්සෙල්ලා අවවාද සීලයෙන් ප්‍රධාන ශික්ෂණ කියනවා සුණාත ධාරේත චරත ධම්ම. මම මේ වීඩියෝ වල අහගන්න. මේකේ තෝරලා අන්නේ විතර වගේ බල බල හදලා දෙනවා. ඊට පස්සේ ඒ කියන දේ හිතට චින්ත පොර කරදාසල චින්ත ශ්‍රද්ධාවම කරගන්නවා වගේ ධාරණය කරන්නේ. ඒක මේ අවධාර්මයේ පිළිස බුදුසසුන කියන්නේ ඊට පස්සේ චාක ඉඳන් විදියට කියලා. ප්‍රතිපදාව ගන්න. මේ සූත්‍රයේ ඒ වචන ටික නෑ සුණාපචාරත පාරිත ඡාතකේ නමුත් මේ වික්ෂු නාමී ආමන්ත්‍රණය කරලා බුදුදහස් කියන්නේ තම තමන්ගේ බලාපොරොත්තු වෙන විදිහට මේ කතාවෝගේ අන්වෙන්න ඒක නිකන් චරිතය ස්වභාවයෙන් හරියන්නේ වෙන විකාරවල හරියන්නේ නැහැ කලිත අත්‍යවශ්‍ය පාඩකතා කියලා ඒක ප්‍රයෝජනවත් මේ සූත්‍රය පරිදි මේක ඉදිරියට කරා ඉතින් අපි හිත එහෙම අවධානය දුන්නාට පස්සේ ඔබ සාදර වෙන මොකද්ද මේ බුදුජානක කියන කරන්නේ ඒ සාදර කම ධර්ම බලයෙන් කරන මුලින්සේ ලංකාවෙන් කරන අපි ඉස්සර ධර්මයි ඉන්නේ මේක උපමාකම් කරලා තමයි ඒකට අවශ්‍ය පසුබිම සාක්ෂණයක් පස්සේ තමයි මේ ධර්මයේ දුරට ආරන්නේ ඉදිරියට කරන්නේ ඉතින් සර්වඥාන්සේ සඳහන් කරලා තියෙනවා කතමන්ති යමතුමා ගැන කිව්වම මම හිතුණා දැන් මෙහෙම මේ බුදුසසුනේ නැවත මේ විශේෂම අහනකොට මම මේ තුමා කියනවා කියලා කිව්වා මොනවද මේ තුමා කියලා ඒ පිළිස දන්නවා මේ මගෙන් දැනගන්න අහනවා නෙවෙයි මේ බුදුසසුනේ මේ කතා කරන්නේ මම මතක් කරපු තුන මම දැන් කියන්න හදනවා කියලා අවධානය ගන්නයි මේ කතා කරන්නේ ඒ නිසා දැන් විශේෂම අහන අතකොසල මන්දන්න ස්වාමීන් වහන්සේ අපි කාරේ කොහෙද හිටින්නේ ඒ මොකද මේ දේශනා විලාසය සර්වඥාන්සේ දේශනා විලාස. ඉතින් තීන මාර්ගකට අන්තිම වදිටුවන් කියවුවා. තේරුම දෙන්නා. ධර්මයේ අහන අදහසෙන් නිශ්ශබ්ද තුෂ්ණි භාවයෙන් මිසක කතා කරන්නේ. එතන සර්වඥාන්සේ මතක් කරලා දෙනවා. තමනාශී මේ ආරම්භය කරනකොට මතක් කරපු ඒ කාරණා තුන තමයි අදිශීල ශික්ෂා සමාදාන. අපි සීලය සමාදන් වෙනවා. ඒ අපි සාමාන්‍ය වචන කියනවා අපි මේ භාවනා ඉස්සලා විදසි සමාන කරනවා. භාවනා ඉස්සලා ඉස්සලා විදසි සමාන කරනවා. ඒක කියනවා සීල සමාදානයි කියලා. ඉතින් මේ ඔක්කොම බෞද්ධ වීම නිසා මේ ඔක්කොමට පසුබිමක් තියෙන නිසා ඒගොල්ලන්ට සීල සමාදානයි කියන අලුතින් මාතෘකාවක් දෙන්න ඕනේ. ඒගොල්ලන්ට දෙන මාතෘකාව තමයි දැනට තියෙන සීලයට වඩා උතුම් සීලයක සමාදානයි. උදාහරණයක් වශයෙන් කියනවා බෞද්ධයන් කියන්නේ නිත්‍ය පාසය. මීහාව පස්සේ අපි බණ ඉස්සරේ පන්සල් සමාදන් කරනවා. නිසා අපි වෙලා කරන්නේ ඔතේ මාපියේදී ආජීවක සුචිය සමාදන් කරනවා. භාවනා ක්‍රමියව අටසිල් සමාදන්. ඒකවල විමුක්තියේ වඩා අදිශීලී කියලා කියනවා. මේනම් අපි මේ සාමාන්‍ය වශයෙන් කියනවා අපි සීලයක් රකින්න නිසා දුස්සීලත්වයට සලකනකොට හොඳයි. අපිට ලෝකේ වන්දනාට කියන දේක් තියෙනවා. ඒ සතුටුම දීවරම කිරීම කාමීච්ඡාශාලාදී කයින් සිදුවෙන මේ නිතික්‍රමන නැත්නම් සමාජයේ උල්ලංඝනය සිදුවෙනවා. ඒ සමාජයේ අවුලක් ඒ කරන දිනාට කෙලස් බාර වෙනවා. ඒක නිසා සමාජයට තිබුණු සීනීතියට කම්පන චංචල ඇති වෙනවා. ඒ නිසා ඒක දැනගෙන අන්දසිනේ තේ සතුමලින් විරමණය වෙනවා නම් නොකට කරනවා නම් වාරිත කරනවා නම් එයා ඒ සතුම් බාර වරණ කරන පිළිසක හොඳ කෙනෙක් වඩාත් එනම් බොරු කියන නිසකන පස්වචනාදී වචනින් සිදුවෙන අවස්ථාවන් දැනගෙන ඒකේ මේ සංවේදනය පටල වෙනවා කියන්නේ කියන්නේ නැහැ ඒක නිසා අපි සැරේන විදියට මේ මූලික වස්තු අගලදී කරන ආශිත කරනවා ඒකනේ කියන දේ ආන්නේ ආන්නේ කියන්නේ නැහැ. නමුත් අපි ඒ වෙනුවට බොරුව ඉස්සතන සම්පර්කමේ කේලබස් වශයෙන් නතරකලු. අපි ඊරද අනේ නැයෝ කයින් වශයෙන් කියන්නේ හික්ම යනවට අපි සදාචාර කියලා කියනවා. අපි මාර්ගවලදී කියනවා. මෙලේ කරති කියනවා. ඉතින් මේ වගේ පිළිසක් එහෙම දැනටමත් කයවැදෙන්නේ ඉක්මනින්කොට ඒක සීල සමාධිය කියන මෙතන උදාහරණ අනිශීල සමාධිය කියන්නේ. ඊට විගහා තව එහාට කියන සීල සමාධිය මේක සුවිශේෂ ස්පර්ශය. ඉතින් මේකට අටුවා පිටිකේ තියෙන අනෙකුත් දැන්වල තියෙන දර්ශනයක් අරතොත් ශරීරාත්මක සූදානම් කරන කියනවා. සාමාන්‍ය පිසුදරෙන්ඩෝ නමුත් එයා ශල්‍යාගාරේ නම් ඉස්සෙල්ලා ඒ ශල්‍යාගාරයත් සම්දි වෛද්‍යවරයා මේ ලෙඩත් සම්පූර්ණ විසුද්ධි කිරීමට ලක් කරනවා. ලක් කරලා ශල්‍යාගාරයේ විසබීජ මොයන විදියට වැහුම් ලැබුණාට පස්සේ තමයි ශල්‍යාගාරය කරන්නේ. ඒ නිසා යම් කිසි විදියකට කලබලයි හදිස්සි කියලා ශල්‍යවලට විඥාන විද්‍යාවක් කියලා කුස්සියම අපි මේ දෙදා පහළ වෙ කරන්න ගත්තොත් අපරාධ කුස්සිය කියන විශේෂ නිසා අනවශ්‍ය දෙද රෝග ඇති වෙනවා. කුස්සිය කියලා කුස්සිය කරන්නේ ඒ නිමිති ශල්‍ය කරන්නේ වෙන්නේ. ඒ නිසා ඒක අදාළ ඒ ශල්‍ය අභාවයකට ගියලා ගන්න ඉස්සර සුද්ධ කරනවා වගේ යම් කිසි කෙනෙකුට මේ සංසාර බය ආගතියක් සංසාර බයෙන් ගැලවීම අවශ්‍යතාවක් වුණොත් ධර්මයේ ඒක මුලක් අපි සම්බන්ධ කරගෙන හිතට සම්බන්ධයි කියලා ඒ හිත හරන ඉස්සර කායයෙන් දෙකක්. ඒකකට යැපෙන්න කැමති නැත්නම් හැදෙන්න කැමති නැත්නම් බාර ගන්න කැමති නැත්නම් කවදාකවත් හිත හදන වැඩක් කරන්න බෑ. ඒකට කියන්නේ යකඩ වලට උඩ වහරන ආල්මල් වෙන හිතන්න බෑ. ආල්මල් වලට ඉස්සර හිත හදන්න බෑ. ඒක නට කය වචන දෙක හදන්න ඉතින් මේ සීල ශික්ෂා කියන්නේ කයින් වචනේ සංවර වීම. ඉතින් මේ සංවර වීම අතින් බුදුරජාණන් වහන්සේ මහා ප්‍රඥාවන්තයි. නමුත් බුද්ධ ශාසනය විතර මේ සීලේ පිළිබඳව මෙච්චර විස්තර වෙන කිසිම ශාසනයක අනේකින් යම් ප්‍රමාණයක් තියෙනවා වචනාංශය ඉක්ම විස්තර නැහැ. ඒක නම් තව නිමිත්තක් මේ දෙකක් උපවත් කරලා චිරුණු කරලා කියපෝ අපේ ශාසනයේ සඳහන් වෙලා තියෙනවා සතුරු ඥාන වහන්සේලා මේ ලෝකෙනි වත්‍ර කල්පයේ මේ පහළ වෙලා තියෙන අපේ උත්සාහනාශි නම් කරලා තියෙනවා වත්‍ර කල්ප වශයෙන් පස්සේ දුර්ඥාන වහන්සේ නමයි නමුත් සිකී වේතෝ ඕනාකම ඔතන අස්සක ගෞතම ආදි වශයෙන් බුදු වහන්සේ පහළලා තියෙනවා මේ මේ සිකී වේසෝ ආදී බුදුපියාණන් වහන්සේලා දීර්ඝායුෂ්ක පුරුෂයන් සරෝවිත කවුරු ලක්ෂිතර දීර්ඝ කාලෙ ඉඳලා ඒ සමේ වහන්සේලාගේ ශාසන වල උන්වහන්සේලා වැඩ ඉඳලා තියෙන්නේ යක්ෂ වර්ගත් විසාද වර්ගත් කරවන්න ඒ නිසා ඉතින් යන්නේ නැහැ කරුණු කරුණු කියන ගමන් විසාද පරිදි යන්නේ ලබුවට බයලා යනවනම් යන්නේ පන්නේ පාසේ යන්නේ. මුදතෝම නිවන් දකින්න ඕන කියලා බුදුහාමුදුරුවෝ කියනවා. ගිය කෙනාට ජීවිතපත්‍ය යන කෙනාට සර්වඥාන්සේලා යසුසි කියා දුර්ඥාන්සේලා මේ අපේ සංඛාරකේ මොනිකුම් දෙතේනවා. නමුත් ඊට මේ අපේ ගෞතම දරුවන් වහන්සේ දේශීය විෂයක්ක් විනේනි පිටු මාර්ගය පාදලා තියෙනවා. විචිනී මාත්‍රාට කුචි ගන්න පාඩුවා. ඊට පස්සේ සාමීර ශික්ෂාපද, දස ශික්ෂාපද, නව ශික්ෂාපද අට. මහවසින් විච්ඡේද විස්තර සිකී සරුවාදී බුද්ධයන් වහන්සේ නැති තරම් මේ සාසනෙ අනෝකු නිසා අර සාසන වල බුද්ධයන් වහන්සේගේ පරිණාමයෙන් පස්සේ සම්මුඛ ශ්‍රාවකයන් වහන්සේ සාසනය අනුගමනය දැන් අපි ලෞකිකාවට මහන්සිය පින්නම් පාරා දෝකාසුනි පරමාර්ථය අවුෂියන්නේ ඊළඟට උන්වහන්සේගේ සමුක්ෂාක විසර පින්නම් පාරා ඊට පස්සේ දැන් අවුරුදු 2600ක් යනවා මේ ශාසනය අබරිණකම් මේ පවතින්නේ උන්වන විනය එහෙම නැත්නම් මේ ශික්ෂාව ගතික නිසා මේ ශික්ෂාව නැතිනම් මේ ගත්ත පණිවිඩය ගැලසෙන්නේ නැතුව ඉඳලා යනවා. අර සීලසුවාදී සර්වඥාශ්‍රේ සාරම වූ අක්ෂරාණම් කියනවා. ඒ මොකද ඒ කාලේ දීර්ඝායය. වුදු ලක්ෂ දෙකක් විතර තියෙනවා. නමුත් දැන් අපි ඉන්න කාලේ අපේ මේ ලෞකික ආසනෙ සාමාන්‍ය පරමාර්ථ කිසියම් කියන චෞදසු වෙන නිර්මාණය. අපේ පරම්පරාවක වයසෝදි විශ්වාස. ඊළඟට කරනවා. ඒ විශ්වාසවතු 100ක් එනවා 2600ක් යනවා. ඉච්ඡා කාල ප්‍රාණපණ කරන පිළිබඳ ආවේ මේක විනිවිදචා. මේක විදින සීලචා. ඒ නිසා යම්කිසි කෙනෙකුට කියලා කියන මේ සූත්‍රය ඉදාට මතක් කරන අදිසි චිත්ත සිතා අධිපඤ්ඤා සිතාවට යන ඉස්සෙල්ලා මේ අදිසි සීල ශික්ෂා වටාකම තේරුම් ගන්න නැත්නම් අපි ඉදිරියේ ක්‍රාන්තින අරමුණකට ලැබෙන්නේ මුසුදුසු නැත්නම් ඉස්සෝලාම පිළිසුදු කින්නට යටවට වතුනොත් භාවනාවේ ප්‍රගතියද කොටින්තර තමයි සීලය අනුපාත කරන බලපානවා කියලා හැමදාම සැකකේ මොනවා හිතලා භාවනාවේ ඉන්නකම් එයා තමයි හිත දෙස්තේ කරා ගන්නවා මම මේ සිල්පදම සමාදන් වුණා මොකක්ද රැකේ එතකොට වෙන්නේ මොකද්ද තමයි තමයි වෙස්ටේ. මම සීල තුනක් ඉන්නවා. සීල තුන දෙනවා පාදනවා. සීල තුන අතර තියෙන තැන ඉන්නවා. නමුත් මම සීල තරම් හැසිරෙන්නේ නැහැ කියලා තමන් විහිං අවරණනා කියන්නේ සමාදාය සික්ඛති සික්ඛාව. තමා විසින් සමාදන් වෙලා ගත මේ ශික්ෂාපදයට තරම් නොවේ දකින්න බුද්ධ ආගමේ සිද්ධ වෙනවා ධර්ම ආගමේ සිද්ධ වෙනවා සංඝ ආගමේ සිද්ධ වෙනවා ශික්ෂා පද කැදීම නිසා බුද්ධ ශාසනයේ තියෙන කාර්ය අපරගෙන මේක වෙනවා මුචන ආරක්‍යාමින්ද මේ බුද්ධ ශාසනයේ නැති කාර්යවල වැඩි බුද්ධ ශාසනයේ තියෙන කාර්ය අපායට යන විශ්වාසය මෙච්චර ලස්සන සිල්පද පනවල මොකද තියෙන්නේ ඒක වෙනවා කර්ම නැත්නම් සිල්පද සමාදන් වෙලා වටින්නේ ඒ මොකද මෙච්චර ලස්සනට කාටාල දෙකකට වගේ තියෙන්නේ ඒක බුදුහාමුදුරු කියන්නේ බුදුරජාණන්ගේ ආනාචාරයට ගන්න පාරමී. බුදුහාමුදුරේ ඊට පාරව බාරන්න අකින්නේ. එතකොට මේ කියනකට විශාල ඉන්නකම තිබිලා වෙන අත්තානවාද වගේ කියලා. තමන තමන් දෙතිලා. ඒ නිසා යාට දන්නේ නැහැ විශාල ආනාපයන් වැඩි අපි ඉතින් කතා කරන මාතෘකාවලදී බාධාවක් නැති වෙනවෙන්නේ ශ්‍රද්ධාව නැති නිසාද සීල නැති නිසාද සතිය නැති නිසාද කියලා තේරෙන්නේ නැහැ මොකද තමන්ගේ හිතම සීල පිළිබඳව දෙතේවා ඉතින් ඒක පිළිබඳව කතා කරනකොට මනෝල පරිවර්තන කරන මාසිකාද ස්වාමීන් වහන්සේගේ භාවනා පිළිබඳ කොට ඒකදී වැඩි වැඩි සීල වලට යන්න යන්න චේතන කැඩීමෙන් සිදුවෙන ආනි වැඩි වෙනවා ජීවිතේ සමානන්නේ දැනගෙන හරියට කරනවා. අපි ටීවී තියෙන කාරණා පහේ කරන්ට් එක අරගෙන අපි විද්‍යාස්ථාන මොකක්ද කරනවා කියන්නේ අපි දේශීය අරගන්න කිව්වා. දැනුම ටිකක් තමයි. ඒකමත් අහන්න ගියොත්, ඉස්තුන්ද අහන්න ගියොත්, නැතයි අහන්න ගියොත්, එක්ස්ප්ලනේෂන් බලන්න ගියොත් අරකට මම කියලා දෙන්නවා. මොකද ටෙන්ෂන් එක. ඒ නිසා ඊළඟට යනවා ඉසිල ශික්ෂා කරනවා මේ වෙලාවම මම තියාගන්න ඕනේ ඒ සඳහා මේ ඉතින් අපට වෙන්නේ ඉතින් අපි මේක තමයි බෞද්ධ ශිෂ්ටාචාරය කියලා කියන්නේ අපි විහි කාටවත් කරදරයක් නැහැ අපි වචන මාතෘකාවක් නැහැ කරනවා මේක මොන ජීවිතේ නෑ ඉතින් මේක මේ මේ රටේ මේ ඔස්ට්‍රේලියාවේ කරලා තියෙන නෝනකට ඉච්ඡා කාමෝ වෙතියේදී මෙච්චර වේශය කරන්න ඕන කරුනේ මොකද මේ නම් මේ මේ විලකුව මොකද මේක කරන්නේ විලකුව තරම් කාමලදී බලවල කරන බලන්නේ අධේශ කරනකොට සිද්ධතා කොහොමද ඒක මුචයනාංශි මහස්කෘතියකින් කරලා තියෙනවා ඉස්සරහට ඉන්නේ ඉන්නේ ඉන්නේ ඉන්නේ ඒ වගේ තමන් විශ්ින් තමන් වාරණය කරගෙන තමන් විශ්ින් තමන් හික්මීමට ලක් කරගෙන තමන් විශ්ින් තමන් ශික්ෂාගත වෙන කෙනා සමාජ සමාජශීලීනේ සභාවට යන්න බෑ කියලා බොහෝ දෙනා විසින් අවකාශය. ඒකවල සත්තුන්සියෝ සිද්ධු කරලා ඊට බෑ අම්මනේ මොනවාද දැනමක් ඇතිවෙතු රාජ්‍ය ලංකාවේ බාරනවා අධ්‍යාපනය බාරනවා විශේෂ බාරගෙන අම්මන වැඩ කරනවා ඉතින් ඒක මේ ශාසනික පීඩනකට කාරණාවක් සිදු වෙනවා මේ අපි පොදු මේ විදර්ශන දිහා බලලා මේ රාජ්‍ය ඥාන දිහා බලලා බෞද්ධතාවය දිහා බැලියොත් අපිට තියෙන සීලේ පාවනිය කමෝගී වේලා නාන අපරාධ වලව හදාගෙන අවසාන දුක්ඛිත ධර්මයටපත් වෙනවා නමුත් යම් කෙනෙක්ගේ බරලා දැනගන්න පුළුවන් දේශනා සූත්‍රයක් තියෙනවා අනිසීල ශික්ෂාව අවශ්‍ය කියලා තමන්ට මේ ශික්ෂාපදයක් සමාදන් වෙලා ඒ ශික්ෂාපදයට තරම් විදිහට ජීවත් වෙන්න මගේ පුද්ගලික අත්දැකීම නම් උදාහරණ පීතිය. උදාහරණ පීතිය නෝනේ ඒක දුෂ්කරණාසි කියන්නේ පඤ්ඤාවස්ථාසාරං වික්‍රේ සීල. සීලවන්තස පඤ්ඤා. ප්‍රඥාව කියන අන්තය සීලේ පාරගන්න. සීලේ කියන අර්ථ ප්‍රත්‍යාදී. නැති බණාත් සීල. සත්‍ය ප්‍රඥාව නැත්නම් සීලෙ නෑ. සීලෙ නැත්නම් ප්‍රඥාව නෑ. ඒ නිසා අපි සාමාන්‍යයෙන් යවනකොට ජීවන කාරණයක් නැත්නම් විශාල ජනප්‍රියභාවයක් තියෙනවා. ජීවිත රකින්න නැත්නම් කොම්මනකට තියෙනවා. ඒ ගුරු ස්වාමීන් වහන්සේ මතක් කරනවා මේක බුදුරජාණන් වහන්සේ වැඩ ඉන්න කාලේ දවල්වත් මේකට තිබුණා. මුළු ලෝකාදාසිකට කරන්න බැහැ. මේ ශාස්ත්‍රයේ බෞද්ධ රාජ්‍යයක් හදන්න නම් බෞද්ධ තමක් කරන්න නිසා බෞද්ධ නවලකන කතා බෞද්ධතාව එලිපිටෝ රාශි චිත්තලකිනේ තමයි ආශ්‍රයලා. ඉතින් යනතර සත්පුරුෂයෙක්ගේ බුදුහාමුදුරනේ දේශනා කරලා තියෙනවා. මානවී අංශාරයෙන් ගැලවෙන්න නම් අධිශීල ශික්ෂා සමාදන් දෙන්නෝ අපි අම්මා දෙකකින් සාර්ථකව ගුරු රැකීමකින් නෑ නමුත් මට ප්‍රශ්නේ මම මේක කරනවා කියලා කියනවා. ඒ පුරුෂයා යෝගෝසේ කරනවා. ඊට පස්සේ යා ඒ කාමන ගුරු පුරුෂයන්ට නේ දිගින් දිගට දිගින් දිගට කරලා තමන්තර කේසිකක් නැති ශිල්පද ආරක්ෂා වෙන කතා කරනකොට මට විතර මුළු ජීවිතයම නැති කිව්වේ ඒක නේද මනුෂ්‍යයන් අතර නම් කොහොමද පුළුවන් දීවරකෝ මනුෂ්‍යයන් ඉස්සෙල්ලා මේ මනුෂ්‍යයන් මුළු ලෝකෙම සිල්පද කැඩීම විනෝදාංශ කරනවා කියන්නේ සමාධි මේ බුද්ධයා ශාසන ගෞරවයෙන් ධර්ම ගෞරවයෙන් බුද්ධ ගෞරවයෙන් සිල්පදේ අංශ කරනවා ඒ අංශ කිරීම නිසා එයා ඉන්නේ ඉන්නේ ශික්ෂා ලැබෙනවා කියලා කියන වචනේ කියන්නේ ඔසවන දීමක් කරන සිද්ධ වෙනවා එයා ආර්ය භූමියට යන්න සීපද තමයි අපි ඉස්සලාම ආරම්භ දුස්සීය නතර මේ සීපද රකින්න ගත්තාම ඒකේට හොඳකම තමයි නම් සර්වඥාන්සේ දේශනා කරන්නේ කර්මවලින් බඳ අඹරෝ බලනසේ දැන් කිසි තැනක නිල අනුභව කරලා දිනන්න දෙයක් නැහැ. යනකොටම සංඝ සභාව, දේව සභාව, බ්‍රහ්ම සභාව, පාරි සභාව වගේ වයනතු කපු දාන දෙයක් යන්න පුළුවන්. එයාට මේ සරුපෝලි කියන එක එනනම් මේ ඕල්ගති ඉතින්නේ. ඒ නිසා අපි දරුවන්ට සරුපෝලි නැති කරලා ඕල්ගති නැතුව දානදී ධම්ම විදියට අනුරාධනදී නොදන්න විදියට මනුෂ්‍ය පිටසක් නෙමෙයි සකල පිටසක් නෙමෙයි ආදී පිටසක් නෙමෙයි බ්‍රහ්ම පිටසක් නෙමෙයි දේව පිටසට දෙවියෝ නම් මේ පෞෂාක්ෂය මේ ආදි සීල ශික්ෂාව අපිට ආචාර ධර්මකට පුදුමාකාර ධෛර්යයක් සුවඳීමක් ඉතින් ඒක අපිට චිත්‍රවෝදයට සංස්කෘතිම උරුමයක් මේ වගේ දැන් මේ අපි ඉන්න මේ නගරේ ගත්තොත් මේ නගරේ කෙනෙකුට ඊයේ තිබුණු අලුත්සර වගේ නගරයක් ආසේ සතුම් වෙන්නේ නැත්තම් නතරක් නැහැ ඒ වගේම ඒ සඳහා මේ මාත්‍යන් කාණේ ડિસ્ટ્રીબ્યુશન එක නැත්නම් කාමිකයන්ගේ නොකරොත් කිසි ගෝය අපරිසි පාඩයක් නෑ. ඉතින් සම්බදාක දරු ඉදිරිපිට. දරු අමලතර දෙවිට. ගුරුනේ ගෝලිය ඉදිරිපිට. ගෝලිය ගුරුවරු ඉදිරිපිට මේ කෙවල් පස්සේ. දරුවන් තියෙන බයජ කියලා දෙයක් තියෙනවා. අපට බයසා අවරලක් දානවා. ඒක හයින් ආසස්සේ ඒ දරුවා මොන තරම් උසස්පත් දෙකක්ම ප්‍රතිහාරණය කරුවා මිනිහක් කරුවා තිරිසනෙක් වගේ වෙනසක් නැතුවට වුණා ඒක නෙමෙයි මානසික සාපේක්ෂ ආකාර වෙනස මානසික ආචාර ධර්මයේ ඉඳලා තියෙනවා ඒක නිසා මේ ආචාර ධර්ම අපි තමන් වලින් ඉදිරියේ වශයෙන් හෝ අපි ජීවිතේ පවුල කරන පාසල කරන නගර කරන සභාව කරන මේ සභාවේ සීලාචාර තමයි ඒ සාහිතිය මහාත්ම ගතිය මුරුදු මිලෙන් ගතිය තව කෙනෙක් මානසිකත්වය හඳුනා ගන්නවා ගතිය තියෙන්නේ සීලය. ඒ නිසා තේරුම් ගන්න ඕනේ මේ සීලය තමයි කිසිමෙක් සහ මිනිස්සෙක් අතර නැත්නම් ශිෂ්ට මිනිස්සෙක් සහ පිරිසක් අතර තියෙන ප්‍රධානම කාරණාවක් දෙයි. ඒක නැත්තම් ඒකෙන්ද හැකියාවක් නැත්තම් එයාට තීක්ෂණ වගේ කියනවා ආහාර නිද්‍රා භය මේ වංච නරාණ මේක පශු සමාන ධර්මයේ තේෂා නතිකෝ විශේෂා ධර්මයේ හීන පශු සමාන මේ මිනිස්ය සහ තීක්ෂණ අතර ආහාර දෙමින් නිදාගන්නේ බයද අවුදල කරන්නේ නැත්නම් අරතර විද්‍යාවක ඉඳලා මෛත්‍රීමසේ නිසා තීසන සාමනුෂ්‍යා නිදාබයි මෛත්‍රීමසේ නිසා මනුෂ්‍යයර පමණ සුවිශේෂ ධර්ම කොටස උදාජය දෙන සුවිශේෂ කරලා මේ තීසන කවදාවත් මේ හතර එහා ධර්මයකට අමුදයි ඒක තීසනාවේ තියෙන තිරච්ඡාන කියලා කියන්නේ පොළොව ආහාරයේ පොළොව විශ්වය මනුෂ්‍යයෙක් නම් මාසෝසස් කියනවා එයාට මුලන්මාසලාගේ උත්තරයක් වෙනකොට මේ සීයා කියලා කියනයි බබුපක්ත තුනේ එකක් අපේ ශාසනයේ ඒ නිසා ඒක බාරගන්න කිව්වම යම් කිසි කෙනෙකුට අවශ්‍ය නැහැ මනුෂ්‍ය ඉසංකාරතුල මනුෂ්‍ය තත්ත්වයකට මනුෂ්‍ය තත්ත්වයේ ඉඳලා සතුස් මතට යන්නේ මේක නිමකට පොඩි අපරසීදේ අරසා වෙනවා ඒ කියන්නේ රාකුරවතන් ආදී රටේ ඉන්න කිපාලක ඕවිලාගෙන අවුල් කරන මේ සමන ආත්මශාසයක් ඇති කරගන්න මේ සිල්පදේ නැත්තම් ඒ ධර්මයේ හීන බුදුදහමේ පෙන්නන මේ ජීවිත ශික්ෂාවලින් හීන මට්ටමකට තුනෝ අශෝක සමාහාර කොරින සීලයෙන් තොරව ගත කරන මේ ජීවිතයේ මූලමතාව තුනම තී සංකේත සමාජ වශයෙන් පොඩි න්‍යාය ධර්මයක් වෙනවා අපේ පෞද්ගලික චර්ිතය ඒ නිසා බුදුරජාණන් වහන්සේ තරණවන්සේ සාරණ ඥාන මේ සීමාන පිළිවෙත නිවන කියන උතුම් ධාරක තියෙන පාරලෞකික පාරලෞකික සම්මිවන පැත්තකදී මේ සීලයෙන් පමණක් මනුෂ්‍යයා කියන සතා ඉක්මනට මේ ජීවිතේ කියන එක යන්දා අපි පත්ලා තියෙන ඉනි පත්තකදී කොයි වෙලාවෙ මොනවද කියන්න බෑ මොකද ඒ සීපදය කින්නේ ඉතින් අපි මේ ශීලපද නොරකින જાති විදින පළවෙනි වාක්‍යය જાති කියලා අපි තුමේ වාක්‍යය නාකාරවලා කරන්නේ තුමේ වාක්‍යය තමයි අපි පුළුවන් තරම් උත්සාහ කළොත් අපේ ශීලපද රකින්න මේක ධර්මයේ එමත් අසුභා ධර්මයේ සුභා ආරක්ෂාවක් මේ ආවුද කියන්නේ ප්‍රබෝධ ආරක්ෂා ප්‍රමාදෝධ ආරක්ෂා පෞද්ගලික අනුගතයව නෙවෙයි මේ කරන්නේ යෝග ඥාන ධර්මය අරදී. අපේ මේ සීලය නිසා අරසවත් හැරේ. ඒ නිසා ඒක දන්නවා. ඒ නැත්නම් මේ සාමාන්‍ය වචන කියනවා. තමන්ට තමන් අනුකම්පා කරනවා. තමන් තමන් හිතසුවසල් කරනවා. ඒක නරකට පුළුවන් තරම් ශක්ති ප්‍රමාණය අතිශීක්ෂාව අතිශීක්ෂා කියන්නේ තමයි ළඟ දැනගන්න සීයේ උපදා අනුසීලයකට නිතරම ඉදිරියට යනෝනේ ඒක තමයි ආධ්‍යාත්මික විදිහේ පදනේ දිනු කියලා කියන්නේ. ඒ සාරේ සන්තෝෂයෙන් පුරාකරන තියෙනවා. ඊය අවුරුද්දේ මේ අවුරුද්දේ ඊයට වැඩියාද එන්නේ එන්නේ එන්නේ නිසිපද පිළිබඳවනා සිල්පද හදාරනවා සිල්පද කරනවා කරනවා වාර්ෂණය කරගන්න පස්සේ ඒ පිළිබඳ වගකීමක් තමයි දැන් තමයි පිළිබඳව අනිවාර්යම නැත්නම් ඒක කියන්නේ කාර්ය නාශ වීමක් නිසා. විනය දේවල් සාපේ කාර්ය කරගෙන යන ශිල්පදාසන වෙලා නැහැ කියලා කියනවා. ඒ කියන්නේ මේ ශිල්පද මොකක්ද ඒක පොරොවේ මොකක්ද කරන්නේ නැතුව. ඒ ශිල්ප පහළ වුණා දැන් දැන් වැඩි කරනවා. මේ දේශික පහසුට දැන වැඩි කරනවා ඒ මොකක්ද? කවුරුද මේකට කියන්න කරුණු කියනවා නැත්නම් අදහස් කියනවා. ඉතින් ඒක මේ ජීවිතේ කියන්නේ මහා නුවර දීපල ගොඩක් සමානයි. මොකද කිසිසේත් මේකට අනුහැසෙන්නේ කවුරුද යවුවොත් මේ කතාව තියෙනවා මේ මිනිස්සු කැවිලා ගමත් කැලයක් අතරමැද තියෙන පාරේ යනකොට කැලේ ඉන්න කිතුලක මහා කරලා ඉන්නේ කරවල මොකද දෙවිදේ කියලා මොනසයිලේ නාවවා. මේක දිනවා ඉන්ද්‍රිය කාදර වෙන අමරක විතර තොනයි. මෙන්න හැල වෙන තුනයි. හැල කිරිසොන්ට ගිය එනකොටම අයිතිකාරය ඇවිල්ලා කෑහදිනවා නියන්තර බාරලා. ඒ වගේ කොහෙද ඕකේ කියලා අයිතිකාරය. ආකාංශය වලින් නාමවලට කමන්නේ යන්නේ. කොහෙද ඕකේ කිසි බෑ තමයි. සමහර වෙලාවට ඒක නෙවෙයි මම බහින්නේ. දුන්නොත් තමයි අද කාලේ තියෙන සීපල පිළිබඳව අපි ආහාර කියලා වෙන්නේ. කාටිතු ගන්නට අපර තියෙන අපරස තමයි. ඒ වගේ අපි අපේ කටවාදාන විඳුනට සීපල කරගෙන කියනවා. ඒකේ ඕලික ධර්මාසාරය. ඉතින් මේ ගණේශලේ මිනිස්සුන්ට වෙලිය. ඉතින් තාම ආදාරගෙන ආරම්භ කරනවා. මොකද භාවනා කරන කෙනා මේ කාය වචන දෙක තිබියේ නැත්නම් කාය වචන දෙක පිළිබඳව යම් ප්‍රමාණයකින් සුද්ධ කරගෙන එයා ඊටේ ගැඹුරු හිත හදන්න යන්න මේ සීලතාවා ඉතින්යි වෙන සීලහනකට පිළිවෙල යනකොට මේ සාමාන්‍ය ශිෂ්‍ය ඇවිච්ච සීකල හිමිච්ච මිනිස්සු කරනවට වඩා ගන්න බැරි නම් එයා හරිය අමාරු වෙනවා අර හිතහරම කියලා ඒ නිසා මේ සාමාන්‍ය වෘත්තිකට වඩා දැන් කාලේ අපි පංචික වචන වලින්දත් භාවනා කරන කෙනා හැම වෙලාවෙම මේක පිළිබඳව අවදි කරනවා. අවදි කරගෙන නැත්නම් තමන් සමානව කියන චිත්තයක් නැත්නම් මාතක කතා වෙන කරුණ කියන නැත්නම් ආමාදමයි කියන තරම් ගම දෙස් දෙනවා. මම ඉන්දියට හැදෙනවා නෙමෙයි හැදිච්ච වාක්‍යය. තමයි තමයි දෙන්නේ. ඒක නෑනේ භාවනා කරලා කියන්නේ හැසිරෙන්නේ කියලා. අනිත් මිනිස්සු එහෙම නැත්නම් කියනවා පරාමාන බය. මේක දුස්සෙන් කරන්නේ. මොකද අපි භාවනා දැසන අපි දේවල් කියනවා අපි ඇතුලේ හැසිරෙන්නේ අපි. දෙවිදී කියලා කියනවා. මොකද කරන්නේ බැරිවොත් අනිත් පිළිසිය පරාමාන බය අනුව මේ දෝෂාරෝපණය කරලා. ඒක නැත්නම් දන්දරයට අහුවෙනවා අපි විවස්ථාවල ඉවරයි. දැන් අපි මේ ජීවිතය රකින්නට කියලා තියෙන පාරස්පන්‍යන් කියලා හරි කරනවා. ඒ ආධාර ශික්ෂා පදයක් නැත්නම් අපි මොදෙන් මොකද කරන්නේ? ඒ විවස්ථා කැදීම හරහා අපට අධිකරණය කරන්න. ඒකම සඳහන් කියලා. මේ තුනේම වේලුමක්. ප්‍රතිචාර අවශ්‍ය කරන දෙයක් මම කියන්නේ ඒකනො තුනේම වේලුමක්. බැරි තිල්පදක් හිටියා නිසා වර්ණ මොහොතදී ඇතුළේ විචිත්‍ර වාගේ නිසා අපලන්නේ වෙනවා. ඒ නිසා මේ පතන මාර්ගය පාරාමාර්ගය අන්තරය දුක්ඛ බය කියන්නේ වරහතකින් ගැළවෙනවා දැන් කාලේ උපදාන කියන වචනේ තමයි. ඒ බය හතර පස් තනියට ගන්න දැන් තියෙන අසහනීය කියලා. දැන් තියෙන මානසික ආතතිය කියලා වචනයක්. එංගලන්තයේ රටක හතර තුනින් හතර දෙනෙක් එක්කෙනෙක් බෙහෙත් ගත යුතු මට්ටමක අසහනය වගේ. මේකේ අභිහාරණය කරන අයකින් කියනකට පොඩි ළමයින්ගේ සීල 10කට වැඩි ඒ මුල් බාලාංශ මන්ත්‍රී කරනකොට අසහන ලකුණක්. ඉතින් මේක සඳහා අපි යාඥාන්තර නම් ඒකට යාඥාන්තර සම්බන්ධන පවත්වන්නේ විහාරයේ උත්තර වෙනවා. මේ අසහනය පැවීමට නිරතුරුව තමයි අපි ගන්න කාලේ කොච්චර මේ තොරතුරු හොයලා එකටවත් අදමන් තීරණය කරන්න උත්තරයක් නැහැ. ඉදිරියට යමක් නැහැ. අසහනය වෙන්නේ එන්නේ ඒක සාමාන්‍යයෙන් කියනවා ආර්ථික සංවර්ධනය ගැනීමෙන් ගැනීමෙන් බයලජ්ජා අඩු වෙනවා. තවත් ඕනනම් එකක් කියන්න උගදෙන තරහේමයි ඒක. අධ්‍යාපනයේ වැඩි වෙන වෙන බයලජ්ජා සල්ලි හම්බෙන්න හම්බෙන්න අපි අපේ වැඩි වෙන්න වැඩි වෙන්න පොඩි සමාවක් යන දෙයියන් පිළිබඳ ගය නැති වෙනවා. ඒක දෙයියන් තාචෝ නැහැ දැන් හරි තියෙනවා. මං කියන්නේ මේ සහනවා. ඒක සීමා මායියාවක් නදෝ කරකට දොරවවා වුණා ගන්න. ඒ නිසා අපි හිතනවා අපි ලංකාවට මේ ආර්ථික දියුණුව වෙන්න ඕනේ මේ කියන රාත්‍ර භාවය වැඩි කරලා අධ්‍යාත්මය වැඩි කරන්න ඕනේ කියලා. අපි අංගදාතර කියන්නේ කියාවි. මුද්‍රාය වාරලා නියමව කොච්චර වයලද කියලා. දැන් අපි ඉඳලා බලන්න අපි ඉස්සරහට යන මොකද වෙන්නේ කියලා. ඉතින් අපි හිතමු ස්වයංකාම කෙරුවා. අපි කරන සාමාන්‍ය විකම් කියලා ඔය විකම් කරලා මෙහා අපිට අහයට යනවා කියලා කොහොමද මනුස්සාත්ම භාවය වෙන්න පුළුවන් කියන්නේ අපිට උපදින්න වෙන්නේ අපේ විවිධී බඩේ ඉන්ද්‍රයන් මොන බයලක් කරලා තියෙනවා ඊට පස්සේ ඒ බඩේ උපදින අපිට මොන වගේ බයලක් කරන සමාජයේ යන්න පිළිද තීන වෙනසක් එක ගැටලුවක් ගන්න මනුස්සයම ඒසක් ඔසවාති බෙලත්තම් යාකයක් වගේ කොහොමද වගේ කියන්නේ අපි දැන දැන දැක දැක මේ හොලපාලු කරගෙන යනවා මේ අපි බලනවා මේ බාහිර ජීවිතනවල මොන ලෝකෙම මේ ජීවේ යනවා. නමුත් ඒ බුදුදහම වහන්සේගේ ඉගැන්වීමේ මේ තියෙන සුවිශේෂී භාවය තමයි ඒක පාඩමකට අරගෙන මම අනිෂ්ඨාන කරොත් කවුරු මානදාරිය මොනසි පදමානමයි කියලා කිසිසේත් මොන බාධා. කවුරු මානදාරිය පාඩමක් නැහැ. ඒ නිසා මේ මෑතකදී යාඥාක වශයෙන් ඇතිලා තියෙන මේ විශාල අරුබුද තත්ත්ව උචි ගෝලිය වශයෙන් ඇතිලා තියෙන මේ ගෝලිය රත් වීම නැත්නම් පරිසරය වශයෙන් ඇතිලා තියෙන මේ පරිසර කෙලෙසීම චිත්ත තත්ත්ව වශයෙන් ඇතිලා තියෙන මේ අසහනය වගේ දේවල් තාමත් ප්‍රසිද්ධෝ කියන කායික ප්‍රතිචාරයක් අපි ඥාපේ කරපනවා මේ නිසා මේ එක්කෙනුරක් ඔය කරපිරට පටන් ගන්න එක්කෙනුරක් නතර කරන්න බෑ ඒක නිසා උදාහරණයක් ප්‍රතිලලා පුරුදු කරලා දෙනවා ආනේ මේක කත ගන්නවා මතක ගන්න බෑ ඒ නිසා මේක යන්නේම අය තමයි වටින්නේ දෙන්නේ නමුත් ඒ වෙලාවන් ගවේෂණය කරන මිනිස්සේ ඒ මිනිස්යා මෙහෙම මෙහෙම ප්‍රකාශ කරලා තියෙනවා මේ තරම් ලෝකයේ වගකීමෙන් තොරව ඉතිරෙනකොට ඒක මේ රාජ්‍ය නායකයෝ ජාත්‍යන්තර සමිතිය ලොකු මහජන ගණන හැසිරෙනකොට අපි ඒකට උගුරු ප්‍රතිසරව බලන ඉන්නවද ඒකත් අපි ඒ පාඩම කරලා කවුරු උත්සාහනේ වෙලිය මම මේකේ බය හැමෙලිය කරනවා මේ අනුගාන සීල ශික්ෂා පොරොත්තු තුනේ සීල ශික්ෂාට ආරම්භයට වගේ හේතු එයා කියන දේවා මේ සම්ලෝකයේ අරදී මේ දුර්මිය පෘථිවිය වත්වීම කාය දූෂණය, චිත්ත දූෂණය නිසා අද හැම જાතිය කරන මේ සතිමාත්‍රය පිළිසෙ වැඩිවීමක් ලබනවා. ඒ පිළිස අතර යාත්‍ය නම් බලන කොන්ෂස්ාමි කියලා. ඒ කොන්ෂස්ාමි කර කාර මොකද කියන්නේ? කියාපාන්නේ නැති බලකිනයි කියලා. ඒකට තේරෙන්නේ ඉබදට මොන දියුණුවක් යන්න තියෙනවා. ඒකවල සිල්පද රකින්නකොට ඒ කොයි යාකේක කොයි දුරස්ත භූවිෂ්මකාව ජීවතුනා ඒ සත්‍යමත් වෙලා නැත්නම් මේ තමන්ගේ වැඩ තමන් බලා ගන්න සත්‍යමත් වෙන දේශාතර පුදුමාකාර ඥානයක් සම්බන්ධ වෙලා ඉන්නවා ඒකවල සහෝදරයෝ වගේ එතර ඒකක් යතර පදවි දැරීමක් වෙනවා ඒක ඒ දෙන්නේ දන්නේ නැහැ කොහොමද මේක තමයි ඥාය ධර්ම මේවා තමයි ඥානාසය කරනවා කරන්නේ මේ වස්තු බෙදුවාට අපේ මාතී ඉන්න ඔක්කොම කරා. අපේ ගෙදර ඉන්න ඔක්කොම කරා. නැත්නම් අපි ගමේ නැතේ ඔක්කොම කරයි කියලා. මේ වැලට අහු වෙලා වැලට යන්න මම වැඩි. කියන්න පුළුවන් අපි වෙලාවට අපි වෙනකට වැඩි තමයි සමෝධි ඉස්සරහා යනවා කියලා. මගේ මුදලේ කරත් බැහැ මොනම හේතුවක් කිසිම බාධාවක් නැහැ. කවුරුත් වාරකට කිසිම බාධාවක්. ඒ මම කියන්නේ මේ පිළිබඳ රැකීම හෝ කැඩීම කාගවත් අධිකාරික නැහැ. තමයි මම කරනවා. තමයි කර්මාව තියෙනවා. මේ මහා කුදේවල නෑමට මේ මනුෂ්‍යකම් තව කෙනෙක්ගේ මතයට ගල් කරලා ගන්න. තව කෙනෙකුගේ ජීවිතයේ තියෙන අයිතිවාසිකම දෙන එක ඒක නැත්නම් අනු හම්බ කරපු වස්තුව තමසතු කරගන්න නැතුව අයිතිකාරක දුක් විඳින්නේ නේද? ඒ ඒ ඥාන කාම වස්තු වේදනා දෙන්න වෙනවා මිස ඒ කාම වස්තු අයථාකාරයෙන් පාවිච්චි නොකිරීම බොරුවෙන් කියන නිසයෙන් පරිවචන අනුන්ට බයක් ඇති නොකර සිටීම මේක කියනවා අභය දාන අපි දන්න සත්‍යනවා සිටීම අපේ ලාගෙන කරලා බුදුන් බයෙන් කියන කරුවට බයම දීලා ඊට පස්සේ කවුරුත් වස්තුවක් හදලා දීලා දීලා තියෙනවා ඒක නෑ සාකච්ඡා කරලා ඒක නෑ කිව්වේ නැත්තම් එයා බයක් ඇති වෙනවා. ඒ වෙනුවෙන් අරසනලා බය ඇතිවීමට ඔස්ට්‍රේලියාව වස්තු වෙනවා. ඒ කාමීච්ඡාවේ කියලා කියන්නේ මොකද කියන්නේ මේ දෙන්නේ දෙන්නේ කියලා කරනවා කියලා නෑ. අනවශ්‍ය විදිහට රූප වලින් තියෙන ආසාව, අනවශ්‍ය විදිහට සත්‍යහන් තියෙන ආසාව, අනවශ්‍ය විදිහට කඩවලක් තියෙන ආසාව, අනවශ්‍ය විදිහට වාසෝවල තියෙන ආසාව, අනවශ්‍ය විදිහට මේ සෝවෝ කියනවා අනවශ්‍ය විදිහට ඒ කිසු අදාහයක් තියෙන මේ සියලුම දේවල් දස්සන සවන සමුදේවන ආදිවාසී කාමයන්ට ඒවයින් මේ අතිශෝකෝභෝගී ජීවිතය ගතකරනදී අනිවාර්යම කාමෝභීට කාමීච්ඡාචාරයට උපරිමයෙන් සම්බන්ධ නොවන මතුම සේවනයක මතුම සේවනයේ පොඩි පොඩි ඇරි තමයි පාඩුවකට එරම මිසෝකෝභෝගී ඒක පිළිබඳව තමයි හස්තද කරගන්න බැරි නම් අපේ වචනින් කියන ආර්ථිකයෙන් පාවිච්චි කරන්න බැරි නම් ඒ දෝෂවල ගැලීම නිසා තමයි අනිපැත්තේ නතර වෙන්නේ නැහැ. මේ නාමක බයකුන්දි ජීවත් වෙන තමයි ශිෂ්ටාචාරය කියලා. ඕක තමයි සීලයට. ඒ නිසා අපි කාට හරි බය දෙන්නේ නැහැ ඒක හබය දෙනවා. කොරක් මාන දිනවල තමයි ආකාරය. කොරක් මාන දිනවල සෝරන ආකාරය. මානසිකචාර විනෝඩ ධර්මාචාර කරනවා කියනවා. වචනේ අරසාව ඒ අනුකම්පාවෙන් අබයන්නේ ඒක තමන්ට ආපහු ලැබෙන්නේ මෙහෙම කියනවා. දැන් අබයකාරී දානයක් තියෙනකොට අපේ දානි කියනවා. ඒකෙන් තමයි අපේ දානයේ ප්‍රතිඵල ලැබෙන්න ආංශ දානයට වැඩි බොහෝම ඍජු නිසා. ආංශ දානයට නම් මේක ප්‍රතිඵල ලැබෙන්න අපේ ලෝකවල ලැබෙන්නේ නැහැ කියලා හිතන්නේ. එහෙම නැත්නම් න්‍යායතේදී ලැබෙන්නේ අතෙන් එකයි. ඉතුරු ටික හැම වෙලේම ඊගාවාත්මදී අපේ ලෝක කාර්යපරාශයක් තියෙනවා. අනේ කාර්යපරාශය අඩු වීමකින් අකාලික කියලා දානට වැඩි සීල කුසලදී ආනිසංසකාරයි. ඊට වඩා සමාධි කුසලයේ ආනිසංසකාරයි. කායකට වෙනසක් නැහැ ප්‍රත්‍යක්ෂ ශාරීරික. ඉතින් අන්නේ විදිහේ මෙලොවසදී නිතරම දුක වශයෙන් මේක අත්දකින්න ධම්මේ කෙනාට බොහෝ ලස්සන කරලා වාසියකට කොටාර දාන කුසලයක ආනිසංසවලට වඩා සීල කුසලයේ ආනිසංසව දසදහස්ුණේ වැඩි දෙවිදී ප්‍රමාණවත් වැඩි කරගන්න කොටම තේරෙනවා ඒකදී බුදු පරිසම්ඥාසි කියනවා මරණ දින සාපේක්ෂව ඉන්නේ වෙනකොට කපන්නේ සත්‍ය අන්තරට ඒ සතරකට ගිහිල්ලා ආවොත් උඹට දැන් ඒක පාඩ ඉන්නවා උඹට අරගෙන හොඳ නිකාරවම දෙන්නේ හොඳ කොමක් වෙන්නේ උඹට හොඳ බුදියන දෙන්නේ මුච වතුර දෙන්නේ උඹ සතුට වෙනවා කියන්නේ ඒ හරකා කියන්නේ නකුමාරේවා වතුරත් වෙනවා නිලදා කරන්නේ මානසික කරලා පුළුවන් අපි ළඟදී වලට කොච්චර වෙනසක් ඒ නිසා අපි කියන්නේ මේ සාකාර මාර්ගික සාකාර අවුරුදු 100 කන්දෝනයි අවශ්‍ය කොමක් කොහොමද පොරොන්දු දුන්නා මුදියාට ඇදී දෙන බෙහෙම කාම මම මම මම පැහැදිලි ඒ මාස්මයි ග්‍රාමකාරී ඔය මාසම අනුමා කොමක් එයාම කවලන්නේ එකම සැකක දෙයින් තමයි හම්බෙන්නේ ඕ ඕ යාම මම ආගමනලා ඉන්න වෙලේ තියෙනවා කන්නේ කරන දෙයක්. අපිට පුළුවන් දෙයක් කරන්න. ඇයි ඔය දෙවියන් ඡාය සාරාංග වලින් බලලා මේ සාරාංග මොනවාක්වත් දෙනවා වඩා අපේ දෙන්නේ. නිසා මේ දරුවන් අපි දෙන්නේ ඕනේ. අයිස්ක්‍රීම් චොකලට් මොන කොහේයි අපි අපි දෙන්න නම් මාය කාලා ගන්න ඕනේ. අද වෙලා තියෙන මාය කාලාට සීමා. ඉතින් මාය කාලා දුවන තමයි මේ ඊට ගන්න රෝල දියුණු තමයි කරන්නේ. ඒක අර උදේට පේන දෙන්නේ ඕනම වෙනකොට මේක දැනගෙන යම් දෙමාපියෝ යම් වැඩිහිටියෝ යම් ගුරුවරයෙක් තම ආදර්ශයේ වශයෙන් සීය කටේනවා එයාට ඒ සීයේ නිසා අනුමතනය කරන දුවදරෝ ගෝලියෝ උතුමාකාර සංකීර්ණතාවක් සාලිචාර වැඩි වෙනවා මොනවද කරන්නේ එනිසා මේ කොයි ධාමයේ වගේ අනුමත කරගෙන ඉන්නේ සීලකුසල අනුමත කරන්න ඕනේ සීලකුසෙන් සීල රකින්නකොට අනුමත මොබය අභය බය නොදී මේවට අපි දෙනකොට මේ මිනිස්සයා සීල සතුන් වෙනවසාව ඒ නිසා අපිට අභය පිළිබඳව හැකියාවක් නැතුව අපි මේ මිනිස්සුන්ට සම්බන්ධව දීලා වෙන සමාජ සේවාවක් කරලා සීල පිළිබඳව අපිට තියෙනවා කච්චේ වුණා දන්නේ මෙච්චර ළඟ ඉතිරියට මේ විද්‍යා කාර්යවලදී ඇයියොත් මේ අසහනෙන්නේ ඇයියොත් මේ ආපතිය එන්නේ කියලා අපට තේරෙන්නේ නැහැ. මේ මොකද ඉතිරියට අපරිණා මේ යාන වාහන ස්කෝපී ජීවිතේ දිනන වෙදී අබේ පොඩ්ඩක් මොරකම් කෙලින්මනේ සතුන් නොවේමනේ කාමීතරය කෙලින්මනේ ඔරු කියලා විශ්වයෙන් පරිවර්තන නොකියන්නේ ඒ නිසා වක්ලාට භාවනා කරපිස් බන්දියට බලාපොරොත්තු වෙනවා මේ වගේ පහකට පොදලා නිවාසකෝ අනිවාසකෝ කසුමද තමයි ප්‍රතිඵල ලැබෙන්නේ. අර පළවෙනි ඥානයක් දුන්නේ අර උද්‍යාපේ ඥානයක් දුන්නේ සංකාරුගේ කාලෙ දුන්නේ ආපිට ගන්නින් ගන්නවා. ඒක නම් මතක් කරලා කිව්වොත් අර මොනකට අඳුන්නේ නැහැ. මම එකතරා වාදිලා ඉන්නේ. ඔය ඉතිහාසය තමයි ඇතුළේ නැහැ. මුළු බැීම සතෙන් බැලලා තමන්ගේ සතෙන් බැලලා වරමක් වෙලා කාමීච්ඡාර කරන්නේ වරමක් කියනවා කිසිම පදවතේ මේ ලෝකෙ වෙන ඕනම තැනක කියන්නේ අපි ඒකට නොදැන සතුන් නොමැලෙන තරක් තියනවා කියලා අපි ඇවිදිනකොට දඟලනකොට කීදා සතුටක් ඊට අපි කතා කරන්නේ ඒත් මේ හතරලා තියෙන මේ ඉන්ද්‍රියයන් තියෙනවා දෙදෙනා කරනද පිළිතර මේක ඉන්ද්‍රිය විතරක් නෑ මට ඉන්ද්‍රිය ඉන්නවත් නෑ එකක් තියෙනවා ඉතින් කොච්චර වෙනවද නේද ඒක නිසා කායය තේරෙනවද මේ පැය භාවනා කරනවා කියන එක තමයි ඉන්නේ මේ පැයේ සුද්ධ කරන සිල්පද රැකගෙන කියන්නේ එන කොහෙන් අපිට දැනක් තියෙන්නේ කියන්නේ අපි මේ වෙලාවේ ඉඳලා ඉතියනවා මොනේ අපි දැන් කරමින් ඉන්නේ අපිට දැකීමක් තියෙයිද කායික ක්‍රියාවක්. දැකීමක් තියෙයිද වාචික ක්‍රියාවක්. ඉතින් අපි වුණිනු ලෝකනා ගන්න නැතුව අපි හිතනවා මේ බෞද්ධ වෙච්ච නිසා අදාන දෙන්නා මේ දාන දෙන්නා නිවයන්නවා. එයා අපිට දැනෙන්න ඕනේ. අපිට දැනෙන්න ඕනේ කායික ක්‍රියාවක් කායික දුෂ්චර්ත නොකර සිටී. වාචික දුෂ්චර්ත නොකර සිටී. ආන්දෝලන වේවා ආදායම් දෙන්නේ නැහැ කියලා අනුකූලයි අපි ස්තුති කරනවා නෙවෙයි අපිත් එක්ක මේ මානව වෙලාවට ජීවත් වෙනවා අනෙකුත් ප්‍රාණීන් එක ඒ ප්‍රාණීන්ට බය දෙන්නේ නැහැ. අපි ඒ ඒ මගේ දම අපවා කාරණා වලනේ බුද්ධහමී තමයි නාසලවර කියලා. ඒ නිසා බැරි වුණා පුළුවන් තරම් ඉක්මනට ඕනේ කියන මේ ශික්ෂාව ගත කරගස්සේ දෙයින් ඊර්ෂ්‍යා කරන මනුස්සයෙක් ඒගොල්ලන්ට අවස්ථාවක් නැහැ. ඒගොල්ලන් මේ කියලා දෙන්න කරනකොට දෙයන්නේ අම්මා ආජීවය කරන්න බෑ. ඒගොල්ලන් මේ ජීවිතය අරගෙන යනවා. අපිට සම්මා ආජීවය. අපිට ඕනනම් අපිට යා ජීවන කරගෙන යන්න. ඒ යන්නේ ආදායම් පද විලාසෙට නෙමෙයි. අනුග්‍රහ කෝකේ මොදයි කියලා හදන්නේ. මේ බුදුහාමුදුරුවෝ මචං ධර්මයෙන් සංඥාන් සාකේ අදියොත් මට හිතෙන්නේ ඒ සිල්පද රකින්නවා දීපාවයන්ට වැඩි දරුවෝ දුරුලා කියන්නේ සිල්පද ගැනීම කියන්නේ දීපාවයන් දීපාවයන් වැඩි දරුවෝ දුරුලා තමයි. නමුත් දීපාවයන් වැඩි දරුවෝ සිල්පද රකින්නවා ඒ කට හොදලා කියන්නේ දීපාවයන් වැඩි දරුවෝ. ඊයතිම පොඩ අද තරම්පරාවස් හරි දෙච්ච තරම්පරාවයි හොමයි. මොකද අපි උපදේශ කුංචි කාලේ අපිට මේ වගේ මිනිස්සු මේවා කියලා දෙන්න වෙනවා. අපිට මේ වගේ සීලයක් අකින්න පුළුවන් කරනවා. සමාධියක් අකින්න පුළුවන් කරනවා. ප්‍රඥාවක් අකින්න පුළුවන් කරනවා. තිබුණේ නැහැ. අපි ඉඳහත් නැහැ ඉඳලා හොයන්නේ. හොයලා හොයලා හොයලා නැහැ. කිසිම කෙනෙක්ගෙන් කියලා මේව සාකච්ඡා කරලා චින්තනය දැක්කොත් මොකක්ද ඒක සම්භාවනා දිනන බන්දාවේ කිව්වොත් කිසි කෙනෙකුට සම්බන්ධ දෙයක් දෙන්නේ නැහැ. කිසි කෙනෙකුට තේරෙන්නේ නැහැ සමාජයේ කොහොමද වදල් පාන කරන්නේ. අද ඉන්න ජනතාවට මේ දැනුම අපි හස්තනා පිට මේක වැඩි වෙනවා. ඒ නිසා අපි ඒ යන කියලා දෙන්නවා. බොහොම වාසනාවන්තයි. විතර වඩා අද ඒ ශික්ෂා දාන්නේ මේ ලෝකයේ ඉන්නකොට අශික්ෂිත හැදෙන මේ රාජ්‍ය නායකයෝ අශික්ෂිත හැදෙන මේ උගත්යයි පිළිසර අශික්ෂිත හැදෙන මේ පොහොත්යයි පිළිසර අසිතේශනේ ප්‍රභූයන් පිළිස මොන තරම් හේලෙද රටක් ඇඳුම් නැතුව නගරේ සම්පූර්ණ පරිසරය ඒ නිසා ආදී වංශ ස්වාමී කියන තමයි ඉක්ම ගන්න බේසක පාත්‍රයේ බීජදී ආවනකොට හිතෙන්නේ ඒ පිළිස කිලිම දිව්‍ය ලෝකේ ඉඳලා බ්‍රහ්ම ලෝකේ ඉඳලා අම්මගෙන අනේ ආදර්ශ ගන්න නැතුව අර දිනාපු ඒ ලෝකවල තිබුණු ගුණ ධර්ම අද අම්මා තාත්තා වෙන්නේ ඉදිරියට අවස්ථාවක්. ඒකට මගේ කියන අත්දැකීම තමයි මේ පොඩි දරුවන්ට කියලා දෙන්න පටන් අරගත්තොත් ඒ ගැඹුරුම විපස්සනාව ඕනම නාටි ප්‍රවේශම දාල සමාධිය නොවේටි ගෝල අනුමාන අරගන්නේ මොන ඕන කොන කුරදලද මේ බණාදාල බයිමා දෙන්නේ ඕනම නාටි සාකච්ඡා කියලා දෙන කුලිය කොට බෞද්ධ වෙන්න ඕනේ නැහැ. බෞද්ධ වෙන්න ඕනේ නැහැ. ඇමරිකානු කියලා කියලා දෙන්නේ ඉංග්‍රීසි කියලා කියන කුලිය කොට මෙන්න එකක් තියෙනවා කියලා මම හොඳට අසාවි. මම කියලා දෙන්න කොහොමද වෙන්නේ කියලා. ඊට පස්සේ මිනිස්සු මේ සමාවත මොකද විකාරේ කරන්න උත්සාහ කරනවා කියන්නේ. සරන්නේ. මොකද මේ කට්ටිය මේ ඉන්නේ දැන් මේ ලෝකෙට. මේ ජීවිතය දැනගන්න. නිසා අපිට තියෙනවා වැඩ මේ යුග දෙක. එකක් මේ බුදුහාමුදුරුවෝ අනුත්මනාසලා දරුවෝ දිදාසස් ප්‍රදේශනා කරනවා අපි පොතේ නැන්නේ නම්බ වෙනවා. අපි සාමාන්‍ය ලෝක දැකලා තියෙනවා. අපිට පේනවා චාරයක් අරගෙන ඉහා කොහෙද යන්නේ කියලා. ඒ නිසා මේ මම ක්‍රියාත්මක කරන අතරේ මේ පුණ්‍යතාවට මිච්චියුට මේ අපිට කියලා දෙන්න පුළුවන්. හැබැයි අක්කොට වන් කියලා වැඩන්නේ. මොකද අස්ලා කරාදයන්ව කිමින් තරයක් පොඩි උට කියලා වැඩන්නේ. අංගලක්ලා වැඩි කරනවා පොඩි උන්ට අතිචාර කියලා කියන වැඩක් නැහැ. අපි ඒගොල්ලොත් එක සමසම ඉඳගෙන ඒගොල්ලෝ උත්සාහ කරලා අපි උත්සාහ කරන කිව්වොත් මම හිතන පැහැදිලිවම ඒ පොඩි උන් මහයෙකුට ඉස්සරලා මේ ආනන්ද පිළිවන් දැස්. ඒකත් ඒගොල්ලෝගේ චිත්ත සංකාරය පිළිසු. ඒක කරගන්නකොට පිළිසු. ඉතින් අද තියෙන ප්‍රශ්නය මේ සීල ශික්ෂාවක් වඩා සමාජ ශික්ෂා ප්‍රඥා ශික්ෂා දෙකේ අඳුම දෙනුනා අඳුම වයසින් ඉන්නේ. ඒකම අරගෙන ගියා පස්සේ අවුරුදු 6 තමයි අඳුම වයසේ කරා කියලා අවුරුදු 6 ඉඳලා ඒගොල්ලෝ සතුටක් කියලා වෙනවා. ඒගොල්ලන්ට මේ කායයෙන් ඉක්මන පිළිවෙල කියලා දෙන්න පුළුවන්. පිටුවට ඒගොල්ලන් තේරෙන්නේ නැහැ කියලා. පැහැදිලිව කියලා දෙනවා. අපිට එනකොට වෙලා බොහොම විශ්වාසයෙන් තෝරා ගන්න සිද්ධ වෙනවා. ඒගොල්ලෝ ඒ නිසා අද තියෙන අධ්‍යාත්ම ක්‍රමයේ පුළුවන් තරම් බලනවා. ඊයයිට දැනුමට බයලජ්ජාව ඉදලා. මේ විද්‍යා අධ්‍යාපනය කියන්නේ බයලජ්ජ නැති දැනුමක්. දැන් අපු දේශීය කියලා තමයි විද්‍යාවේ ඉහළම එකට ඉන්නේ. මේ විද්‍යාව මොකෝල වෙන්න නම් විද්‍යාඥයෙක් වෙන්න බයලජ්ජ දෙක තියාගන්න. එනිසා දැන් සිද්ධ වෙනවා විද්‍යාවට මනසස් කියලා මේ මානසයේ තියෙන හික්මීමත් එක්ක දැනුම කසාරුණාවේ දැනට ඇවිල්ලා. විද්‍යාඥාන කියන්නේ සාමාන්‍ය සාමාන්‍ය විද්‍යාඥානමට කොටේ තුරට බලයට දාන මේක කවදා අහිතම දේක. ඒ වගේ දේවල් නම් හොඳට මතක තියාගන්න. මේ ජීව නිර්මාණ වාදී කියන එවැනි දා මුල් කරගත්ත සමාජයකට වඩා මේ බුදුහාමුදුරුවෝ වාගේ යථාර්ථවාදී යමක් දේශනා කරපු තැන මේ දැනුම් සම්භාරය ඔය විද්‍යාවට හිතාගත්ත දැනුම් සම්භාරයට බයතාව සමාධිය නැවලා බොහෝම හොඳට සරුවලෝරට සරු විද්‍යාවේ පිටකට තියෙන වැඩි ඒ ලංකාව වෙනවා එන්න පසුබිම් අපේ දින සදාචාරය අපේ දින සංස්කෘතිය ඉතින් අපි ලෝක භාවිනයක් හමුනා. අද දීපෝන ලෝකයක් හමුනා. තුනේ ලෝකයක් හමුනා. අපි ජීවු නොවීම විසරාගත් සුභාසිතය. අපි ජීවු නොවීම විසරාගත් සුභාසිතය. ඒක නිසා භූතානීන රාජ්‍ය තාන්ත්‍රිකයෝ ඒකම කියලා කියනවා මේ UNDP එකයි මේ ඉන්ටර්නැෂනල් මයිනරි ෆන්ඩ් එකයි කියන විදිහට මේ දලජාතික නිෂ්පාදනය ඒක උත්තර ආදාන නෙවෙයි කියන්න ඕනේ. දලජාතික සතුට. දැන් යුරේක වහරගත්තා දලජාතික සතුට කියන එක ජාතිය මනින මොනිස්සනම දිනා. දලජාතික සතුට කිව්වහම මේ මනින දිනක් දැන් විද්‍යානුකූල නෑ. දැන් පිළිගන්නවා දලජාතික සතුට. මේ ශාපේ ඉරඳුරු වල භාවනා කරන පිළිසතර සමග්ගාන දපුරු සමගිය තියෙන්නේ සතුට තියෙන්නේ සතුට කියන්නේ ජීතුන් අතර වේදනාවක් නෙවෙයි මේ ගමන් සිල්පදයක් රකින්න නිසා ඇතුළත ඇති වෙන්නේ පිළිච්ච ගතිය මේ සම්පතික කියලා තියෙනවා නම් බාහන දියුම තාපස ඉතින් භාවනා කරන පිළිසතර සමාජ නීති උල්ලංඝනය නොකිරීම කියන සදාචාරවාදයක් වගේ මුතන මතක තියාගන්න කන්දාරකට දෙවිචාම භාවනාවන් හරි පාටි. ඒක අමතර දෙයක්. ඔබ දැකලා ඇති සියලු ඥානවලට ඒක ආරයට ඥානවල පරිණිනා වාදී කපාරණ යනකොට ඒ රැල්ල ගන්නවා කියන ඊගා වයන යනවා. ඉච්ඡා භාවනා කරනවා කියනකොට ඒ කන්දාරම් වේගයට අහුනම අර ලේසි ආධුනිකයන් අල්ලගන්නවා. කන්න ඇතුළේ සංගීතය කවදාහත් තියෙනවා. සාමී වෙන්න නම් නැවති නාම කරගන්න. නැවති නාම හික්මෙන්න. නැවති නාම බලජය වැඩි කරන්න ඕනේ. ඒක නෙමෙයි. මොෝන්‍යකමක් කොන්දරන්නේ කමක් නෙමෙයි. ශරුවයන් ආචර කරන පුදා. ධර්මයේ කරන පුදා. සංඝයාවෙන් අරන පුදා. සීලෙන් කරන පුදා. කපලෝ කපලෝ මේක තේරුම් අරගෙන මේ කෙනාගේ බුදු පිළිය දිරන්දා ධර්මයේ කෙරේ තියෙන තරහ සංඝයා කෙරේ තියෙන තරහ සකමන් කෙරේ සම්සිද්ධියේ කෙරේ තියෙන සද්ධාව ඉෂ්ඨාව වෙනකොට සෝවාන් ඒක තමයි ඥානයේ සෝවාන් භාවයට වෙනද ලකුණ බුද්ධ සත්‍යා ධර්ම සත්‍යා සංඝ සත්‍යා තමයි සීලේ පිළිබඳව ඒක මොකක්ද සද්ධාව තියෙනවා එයා ආදී වූ විචාර යම් දැනට පටන් ගන්නවා. මේ කියන ඔක්කොම මේ නැත්නම් මේක මම කියන්නේ ආවිදවරක් නැහැ. මේ පටන් ගන්න තැන ආරම්භක ශේෂ වශයෙන් යනවා. ඒක පදසාන්නේම අපි මේ කියන දේ හොඳයි. අපි වඩා හොඳට ප්‍රයත්න තමයි සීල ශික්ෂා, අධි ශික්ෂා, අධි ශික්ෂා කරන්නේ. කියන්නේ බුද්ධ වචනේ සඳහන් කරලා තියෙනවා. මොකද මේ දේශනා ඉවරනකොට උන්චි කාර්යයක් කියනවා. සමාජයේ තමන් සිල්පදලා කියනවා කියලා. සිල්පද නොරකින්නයි පහත් කරලා සලකන මහා තීටි සංගතරව. මේක කියන සදාචාරවාදී කියලා. එන්නේ ඒක සමාජ පිටසතර සංකීර්ණ කියලා ප්‍රධාන හේතුව පාරකට. එනිසා යම් කෙනෙක් මානසික අනික් කියලා සිල්වත් නැහැ කියලා මම උතුම් අනිකය පහක් කියලා කල්පනා කරනවා නම් එයාගේ දියුණුවට බාධා වෙන යන්නේ සීලය කියලා. සාරි දිනුවල බාධා වෙන්නේ මම හොඳයි කියලා ගන්නනේ හොඳටිමයි බාධා වෙන්නේ. එයාට උතුම්තර දෙයක් නැහැ. මෙයා ඉන්න නැහැම තමයි. ඒක නිසා භාවනා කරන විදේශතර තම උසස්සිත බලන මෙයා සීනු සුසිත බලන කවදාවත් මම මේ චිත්ත දෙන්නෝකී නයි පාත් කරනවා කියුවොත් ඇත්තටම කරන්නේ මොකද අපි අපේ අතීතයයි කියලා. අපි සිතන තුරු දැන් තමයි මේ බලන්නේ. ඒ නිසා අපි දැන් මේ ටිකක් අල්ලගත්ත පස්සේ කැරෝ සංගාන ගත්තොත් ඒක කියන්නේ සදාචාරවාදී දෙයක්. මේ සම්ප්‍රදාන කුආගම් වල ප්‍රධානම පිළිවෙල තමයි සදාචාරවාදී. කතෝලික ආගම, මුස්ලිම් ආගම, බුද්ධ ආගම, ශීක ආගම, හින්දු ආගම මේ සෑම ආගමක් වල ටැග් ඇහින්නේ, මෙත් ඇහින්නේ, පිළිකහා ගන්න ප්‍රශ්න දිග කරන්නේ සදාචාරවාදී නිසා. බුදුරජාණන්සේ කිසිම තැනක මොනම දෙයක් කියලා නෑ. මේ බුදුහාමුදුරු දේශනා කරපු සීලේ කෙරුවට කොක්කක් වෙන්නේ නෑ, නෑක් වෙන්න සදාචාරවාදය කරනවා කියලා. ඔකට දැනගන්න ඕන නම් ඒක. මන්ත්‍රිකායයේ සත්‍යකාරක ස්වરૂපේ වඩා කියලා ගන්න. බුදුරජාණන්සේ සීලවත් අසත්පුරුෂය කියලා කියනවා. මේ සීලවත් අසත්පුරුෂය. අපි කියන්නේ කියන්නේ නෑ, ඊළඟට අසත්පුරුෂය කියන්නේ ඒකට සිල්ලංගය අනුන්ට ඒක ගහවා දෙන්න. සිල් නැති කෙනා පහක් කළ සම්මෝහක මේ සිල්වත් අසපුරුෂය කියලා දුක්ඛ පාටි. ඉතින් සිල් පරගන්න. මේ කාරණා කරකවන්න නිකරවන්න එහෙම නැත්නම් මේ අනුන්ට දෙන්නත් ඒකටවත් මේ කියන අතිශිචාරික මේ කියන අතිශීල ශික්ෂාවකින් නෑ ඒ නිසා අපි ආරම්භ වශයෙන් අපි හොඳට කවුරු පිළිගන්නද සුද්ධ කරන දැනනවා. ඒක අපි දිනු කරනකොට මේ කාලක බයක් තියෙනවා. කාලකට ඉංග්‍රීසි කියන්නේ ඉංග්‍රීසි වුණොත් සීල බලන්නේ කියලා. ඉංග්‍රීසි නොවෙන්ද මේක කරන්නේ නියොත් සීල් ගුණය ඇතුළට බලන්න. සීල් ගුණය මුණ වසාගෙන ජීවත් වීමේ පළවෙනි පාඩම තමයි බලපෑම. ඒක ශාන්ති අධිෂ්ඨාන කරගන්න ඕනේ. අපි සම්පූර්ණ යාමන අපි කෝහාරයෙන් ඉන්නවනම් අපි කුමතේ විවකහානම් ඉන්නේ තමයි ඥානයෙන් මේ ගමන ඉදිරියට යන්න. අපි යම් සීලයක දීලා කරනවා නම් මේ සීලය තව කෙනෙකුට ගියක් ඒකනම් විවිධ කරන්නේ නැතුව ආදර්ශයක් වෙනවා. සිල්පදේ ඉන්නේ සීල භාවනාවට කරන කරාතු උසයන් කරන සහකයක් දෙනවා. අවිප්‍රදාතාන කුසලංචි සීල කුසලවාදී වැඩි වෙනදී මේකේ පිළිසම නැහැ කියන සම්පේ නිසා සීලී අත්කලා ගන්න දි කරන කොහොමද මේ කියන විපීසාවට අන්නේ විතර මැදවට පාවිච්චි කරනවා අන්නේ නොවි තමකට සීලකට යනවා ඒක සීලේ ප්‍රාප්තය ලාභේ එනිසා මම උඩට අන්දවසේ ධර්ම දේශනා කරනවා වෙන්නේ කායන අවශ්‍ය නම් මේ ශාසනයේ විවිධ ශික්ෂාව ශීල ශික්ෂාව පාරාණර දීන දැනගම ඒක අධිශීල ශික්ෂාව වඩපත් කරන්න මට කියන්න සීක්‍ර භවෙන්නේ නැහැ ඒක සබාව නිවතන කවදාකවත් වෙන්නේ මේක නම් කරදරයක් ඉන්නේ ආනන්දයට යනවා අපිට විශාල සමාජයකින් ඒක වැය කරන්නේ අපෝමන කරනවා කියලා අපි ජීවත් වෙනවා පිළිද අදාකවත් ඒක එක කෙනෙක් එක කෙනෙක් ආදාවක් කරනවා ඒක තමයි නිදානස් තුමාසය වැඩෙන කාලේ හම්බුනේ දිව්‍ය බ්‍රහ්මද මානසය පුදුමාකාර සිතතාව දෙන්නේ කේකේ කරාර කොහොමද වෙන්නේ ඔතේ මුසියෙ විචාරණ කරනකොට බුදුදහමසේ ඒ අසවාරණය තරණය අසවාසන පොරොසීයේ ශක්තිය ඕනනශ කරනවා කියන විචාරය. තරසිනත නොවි දෙකෙදී. අනික අගන් වල සීලය සදා කරලා තියෙන අනුබද්ධ. චිත්ත රැකගෙන තෝ යමහය කරනවා සදා කාලීනව. දිනානාශීකේ සිල්පදයන් උදාහරණ කොටසේ කියන බුදුනාශීකේ සිල්පද අනක් නැති අනක් විතරයි. අනවදීම අනවරයි. ඒක ඕනෙන සමාන වෙලා ආචාර විදින්න විදිනකොට තමයි බොහෝ ප්‍රතිඥානයක් ලබා ගන්න ඉතින් මේ ධර්මයේ තාපාන්ත මේ කය වචන පස්වාරණ බැරි ප්‍රතිපාදක විශේෂ මේ මේ හැසිරීම මේ ධර්මයේ තාපාන්ත නිසා සමාජ කිමුමේ සීයේ පිළිබඳ අදහස්වලට දියුණුවලා වඩා ඉදිරියට කරන්නේ ඒ සමාජ ශික්ෂා ප්‍රඥා ශික්ෂා විචිකිච්ඡා ප්‍රඥා ශික්ෂා වෙන්නේ මේ ඉලක්ක කරගත් කරගත් මූල ධර්ම ධර්ම පදකින් ධර්ම එකසේ හේතු වශයෙන් වේවා කියලා ප්‍රාර්ථනා අනුශේෂිත දේශනා කරනවා කරනවා කියනවා සියලු දිනාචන් සින්දා වේවා අපේ සම්මාස අපේ සමාවෙන්න වෙන වහන්සේ මේ දෙමන අවස්ථාවේ අපේ වහන්සේ නමස්කාර කරලා වහන්සේ පිළිගැනීමට අප සූදානම් සිටියා අපේ දායක සභාව වෙනුවෙන් අපේ යෝගාවචර පිරිස වෙනුවෙන් ඔබ වහන්සේ කැන්බරා නගරයට පැමිණීමට ඔබ වහන්සේට අපි කීප වරක් ආරාධනා කරලා තියෙනවා මීට කලින් ඔබ වහන්සේ හැම වෙලාවෙම ඔබ වහන්සේගේ කාර්යසටහනේ අපිට ඉඩක් තිබුණේ නැහැ. නමුත් මේ අවස්ථාවේ ඔබ වහන්සේ අපිට දින තුනක් ඔබ වහන්සේගේ කාර්යසටහනෙන් ලබා දීම පිළිබඳව ඔබ වහන්සේට ඒ වගේම මේ අනිත් ප්‍රාන්තවල ඉන්න සංදායක මණ්ඩලයට අපි ඉතාමත්ම පුණ්‍යානුමෝදනා කරනවා. ඔබ වහන්සේ අප වෙනුවෙන් දක්වන මේ දවස් තුනක ඔබ වහන්සේ අප වෙනුවෙන් දක්වන මේ කැපකිරීම මිස්න කැපකිරීම අපි ඔබ වහන්සේට නමස්කාර පූර්වක ඔබ වහන්සේට ඒ සඳහා පින් අනුමෝදන් කරන අතරම ඔබ වහන්සේ වෙනුවෙන් මේ 2:45 ඉඳලා මේ පිරිස ඉතාමත්ම <laughs> ඉවසීමෙන් ගෞරව ඉතින් ඔබ වහන්සේට ගෞරවයෙන්ම මෙච්චර වෙලාවක් බලාගෙන හිටින්. ඉතින් අපි දන්නා ඒ පිරිස වහන්සේගේ ධර්මානුශාසන පිළිපදින් මේ දින දින තුන ගත කිරීම ඉතාම කැමැත්තෙන් ආශාවෙන් බලාගෙන ඉන්නේ. ඔබ වහන්සේ අපිට කරන ලද අනුග්‍රහය වෙන ඔබ වහන්සේට අනෙක් වාරයක් අපි පුණ්‍ය අනුමෝදනා කරනවා. මල්ටි දාස්පතින් මේක අපරට එන්නේ. ඒක අපතේ නම් ඒ බයහතරක් සමහරවම නම් දවසකින් පොඩක් කරන කෙනෙකුට වෙනවා. මගේ account එකක නැත්නම් සාමාන්‍ය ඉන්නවා මේ මේ ආසක කාමා වෙච්ච කියන්නේ. ඒක විසාරදාන නිසා කිසිම ස්තුතියක් වෙනවා. ඉතින් හිතානකට වැඩක් නෙවෙයි. ඒක නිසා මේ මාදී කන්ති කියන වෙලාවට වැඩ කරනවා. ඒක කරගන්න බැරිනම් සමාධිය වෙනවා අපි ඒක බාධා කරගන්න නැතුව අපි ඒ සූදානීමෙන් ඉතර කරගෙන යන්න අපි කරාරෝන්නේ ස්ථානිකව ජීවිතේ ඉදිරියට නෑ ස්වාමීන් වහන්සේ අපි මෙතනින් අවසන්. දැන් එහෙම කරගන්න අවිෂය අපලාවේ කැමරා වල හරියට ගන්න තියෙනවා කිව්වා කැමරාවේ රෝබස් කරන්නේ මගේ වැඩේ දැන් මොලි යනවා ඒත් නතරස්සක් වෙලා ඉඳලා ගියා ඉතින් මෑතරම අවුරුදු දෙක පෙරයක් නම් ඔස්ට්‍රේලියාවේ ඉඳගෙන මොකද ලාබරාවදී ආවොත් ඔස්ට්‍රේලියාවේ කොහොමද කරන්නේ කියලා මම කිව්වා මේකට අර ડિસ્ટ્રિક્ટ અને આપેલા દેવા ઓરિજિનલ યુનિવર્સિટી આપેલા આસપાસ ඉතිදුරේ කැමරාවට ඉන්නේ ඉතින් මේකදී මේ ඒ කාසතා කරගෙන යනකොට ඇතුලෙච්ච දාර්ශනික කමිටියාවදී බතර නෝම කතා කරලා කිව්වා ස්වාමීන් දිගට ඕම ඉගෙන තියෙනවා අපිට මේ වස්තුන කැමරාවට ගන්න පුළුවන් ඉතින් අනිකුත් ඔස්ට්‍රේලියාවේ කමිටියට ගන්නකොට කැමරා විතර අපිට නිවාස වල වුණා කරන්න බෑ. අනික නැත්නම් ඒක කොන්දේසියක්. ඒක කොහොම නිවාස වෙන්න. නිවාස ඉන්නේ. ඉතින් අපි බලාපොරොත්තු වෙන මේ විදිහට කියනවා නිසා මේක ඒක අනුකරණය. මෙහෙන් තරක ලැබෙන වෙලාවක නිවාස වල කරගෙන ගියොත් මගේ කොහොම ආකාරයකට අනුග්‍රහ වෙනවා. උදාහරණයක් වශයෙන් ඇලියේ මේ අවුරුදු 20 අවුරුද්දේ හැම තැනකම නියෝජිත වෙනවා. පොරතරකට සිද්ධියකට ඉස්පේනකට නෙල්ගන්න. ඒ කියන්නේ ඒගොල්ලෝ පරිණාමකාරට නිවාසික වෙනකොට තියලා වෙනරුණ සාමාජික ආවාදලා නිතරක් නෙමෙයි. ඡාල විසහතරින් කියලා. ඒ නිසා මේ මේ සැරේ ඒගොල්ලන්ට අවශ්‍ය කාලය විදිහට පාර. පිටර කොයිවලම තියෙන උනන්දු උචා. ඉතින් අපි අපේ අපේ ශාන්තිය නැතුව ඒක සාමාජික වෙන්නේ නැත්නම් සාමර වැටීම් කරනවා. අපිට මේ කැමරා කරේ අර දෙකම දැනගන්න යන්නේ නේද? අපිට ඒ වාසිය කරන්නේ මාස්මල වේවා අපේ ප්‍රාර්ථනා. සත්‍යයි. මේ විවිධ ආකාරයේ පින්කස් කරන වෙලාවේදී මේ ටික හරි කරන්නේ කියහම මේ සංවිධානය අනිකුත් සංවිධාන ඒ මිස්ටර් කියන කාර්යසභාවට එක එක කනායේ ගන්න බාර සහ ක්‍රියාකාරක ඒ සමාධි උපදින නැහැ. මාකර ක්‍රියා එකතු වෙනවා සමහර විදිහකින් කරලා වෙනවානේ. ඉතින් මේ පිළිගන්න කරනවා මෙහෙමයි. මොකෙනි විශාල විශාල උදව් කරන විදිහකට කියනවා. ඒ මොකද මේ පරිවිදේ සංචාරවල කිසිම අවුලක් නැතුව වෙන්නේ. මේක ඉතාලම අරකෝනේ. ඒක ඔක්කොටම මොනවා හරි ප්‍රශ්න. ඉතින් මට හිතෙනවා තේන විදිහට වැඩි වෙනකම් ඉන්නකොට නිසා එචා මේ අවස්ථාව කරගන්න ඕනේ මුදිනාටක් පාවිච්චි වෙලා එන්නනම් අනුමೋದනා ජීවිතයකට කතා කරන වෙලාවේ මේ වැඩි මේ වෙනවා මේ ජීවිත කරගෙන යන සංදානට උදව් කරා වූ විහිං විහිං උදව් කරා වූ ජීවිත සත්පුරුෂමාදවට මේ කුසලේ කාන්තිකත්වත් ඒ වාක්‍ය සාර්ථකයි. ඒ වගේම මේ ජීවිතේ සම්බුද්ධ ඥාන විශාල උදව් කරනවා ඉතින් අපි අර ඡන්දියා කරනවා ඒ කියලා නාමයේ සමානලේ කියනවා. නමුත් ඒක වෙන්නේ ඒක අපි ඒසින ඥාතිගේ නියෝජිත කරනවා මේ වෙලාවේ. ඉතින් අපි සතුටු වුණා මේ පැයේ අපි සතුටු වුණා මේ ප්‍රයත්නයේ කුසලයක් සිද්ධ වුණා නම් අපි අපේ ඥාතිගේ පවරමු ඉන්නා කරපිටලා. අපි මේ කරන කුසලයේ දකිත්වා ඥාතිගේ දිනයක් වතර මේ සාධුනාමයේ ඇහිලා ඒතුත් ඒක සමාධිව ශාන්තියනේ මේ විද අනුරාමිතා කියන නාසී විමුක්තිය. සංසාරයෙන් දුරවට තීරණ සංසාරයෙන් ගැලවීමට ඒ අවශ්‍ය කරනා වූ කුසල ඡන්දය එතන අලුත් කරගන්නත් උචු කරගන්නත් අපාගතයෙන් සුලිත සීහි වාසනා වේවා කියලා චාර්ජ් දෙනවා තමයි ධර්මදේශනාව ප්‍රධාන කරගත්ත මේ විකපාලන විනෝසකම් සුදේශාචාර්යමී සම්බතම් කුඤ්ඤ සම්බතම් සවේ දේවා නුරතු සම්පසම්පති සිද්ධා සබ්බේ බුද්ධානුමෝදන්තු සබ්බ සම්පatti සිද්ධියා එක්කාදාචනම්මේ සම්පතං පුඤ්ඤ සම්පතං සබ්බේ සත්තානුමෝදන්තු සබ්බ සම්පatti සිද්ධියා ආකාශත්තාහි පුඤ්ඤාකාරී වානාකාමී පුඤ්ඤාකාරී Thank you. සිකාසනාකාරව ඉමිනා පුඤ්ඤකාමේන මාවිරාසනාතු සතං සමාධිමෝ හෝතු යානිකාත්තියා ඉමිනා පුඤ්ඤකාමේන මාවිරාසනාතු සතං සමාධිමෝ ඕකාස වන්දාමි බද්දේ මං කතම් මයං කතම් පුඤ්ඤං සාමිනා නමෝදි තබ්බං සාමිනා කතම් පුඤ්ඤං අයිනං දාතබ්බං ඕකාස ද්වාරත්තේන කතං සබ්බා මක්ඛ්‍යං සමතමේ බන්තේ Oh, Upasama Bantu oh, Upasama Bantu dan Bantu Vivadanasis Nichamadavataino Chattaro Dhammawadanti Ayuvanno Sukham Param Ayaro Yalampati Sampati Mevacha atau Vibha Sampati Minati Samichyati සීලං සාරිපුත්තාරි තේරාන ආගතා පටිපාටියා සද්දා සීල ගාවාසං බදත්තං